ස්වාමීන් වහන්සේලා අවස්ථාවේ සඳහා දුෂ්කරම් කියනවා. සුදු ඇලෙන් නැතිනම් ආරාම ස්වාමීන් වහන්සේ වල කරගෙන ඉවර හම්බෙන්නේ හැමදාම දවසේ වතුනා අංකයක් විදිහට දේශනා කිව්වා කරගන්නවා. අපිට දැන් අවස්ථාව කරලා කියන්නේ ධර්මදේශනා වාගේ සඳහායි. ඒ සඳහා සියලු දෙනා දැන් පැත්තලා ධර්ම බවයි සාකච්ඡා බුද්දස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සීලපා වික්ඛවේ උදකමණ්ඨෝ वित्तो तुच्छो आधारेत पितु अथ पुरुषो आगच्छेयुतपहारणादाय तं किं मन्यत विद्यवे अपिन् को सो पुरुषो लभेत् कस्य नित्येतनन्तो एवं भन्तेति स्वामी भगवान से श्रद्धा बुद्धि संकल्प අපි විහාරස්ථානයේ මේ කරගෙන මාස්ටර්වරුන්ගේදී අවස්ථාවෙන් අපි මේ ධර්ම දේශනාව දේශනාවලියක් ඉස්පාතු කිනකාවේ බුදු ස්වාමීන්වහන්සේගේ අදහස උනේ එනිසාටි මුල් වාරකීපයක් ආයෝගේ දේශනාවලියකට අදාළ නැති දේශනාවක් පස්සේ අපිට අදාළ දැනගන්න ලැබී ඉපැච්ච මේ කායගත අර්ථ විශ්ලේෂණය සර්වඥාන්ති විසින් දේශනා කරන්නේ කියන සූත්‍රය ඉදිරියෙන් ගියාගත්ත දවසින් දවස මාසින් මාසේ දේශනාවෙන් දේශනාවක මාතු පාවුකාගන් ඉතින් මම මේ ඉදිරිපත් කරපේ ආලිවාර මාලාව එතන පාළු දුටකය තබාගත්තේ යකිපත් දිවිසුත අනුව ඒ කායගත සති කියන සූත්‍රය. ඒ සූත්‍රය පිළිබඳව අවුලිකව බලලා ඒකවත් කියවන්න කෙනෙකුට අර්ථනාංශයේ දේශනා කරමින්ක සූත්‍ර පිටකයේ මංජිමනිකාය පොතේ පිටු කරලා තියෙනවා. කායගත සති කියන මේ hali වචනය කය අනුවිය සිහිය කියලා අපි අම්මත සිංහලෙන් ගන්න මේක එළු භාෂාවට ගන්න කාර්යාසි කාර්යාසි කියලා අපි හෙළ භාෂාවෙන් කතා කරනවා. ඉතින් මේක පුරාසි වරුවක හෙළ භාෂාවට ලක් වෙච්ච භාවනා ක්‍රමය පසු කාලීන අපි ගන්න පුංචි ඉතිහාසික පාරමිත ඉන්දියාක අපිට කුරුටි නඩක ලැබිලා නැහැ. අපි ඉස්සර හෙළ ආරාමක මිත්‍යයේ කාර්යාසි කියන කයම් විශීය පසු ආදී දේවල් එන විදිහට නම් ලක්ලා තියෙනවා. කිසි නමුත් අපි නැවතත් එන්නේ කියන මොකක්ද යුගයකට ආයතනයේ අපි අර ඇරණිය අපි ඒ ප්‍රෞಢ සිංහලට ආйти ඉඳි ලකුණු නැවතත් අපි ආරම්භය කරන්න පටන් අරගන්න සම්ප්‍රදායට සංස්කෘතියට ගරු කරන ගතිය. ඉතින් ඒකෙදී ඒක ලකුණක් විදියට එනකම් මේ කායගත සතිය නැත්නම් කායානුගේ සිහිය එන්න සංඛාරියාසි ටික ටික ටික ටික ඒක සුවාසින්තරය එනිසා අපි ඒ රැල්ලේ දෙකකින් පිටසක් වෙන්න පුළුවන් මොකද අපි මේ වෙනකොට ඒක පිළිබඳව අනිදානුකව සාමූහික වශයෙන් අදහස් කරලා තිනවා ඉතින් අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගන්නේ තීරණව වඩාගෙන තාම ප්‍රීත කරගන්නයි යුක්තිකව කරගන්නයි. ජීනෝ ගන්නකොට සර්වජන් වහන්සේගේ අනන් වහන්සේගේ ධර්ම කොටස පිළිබඳ දේශනා කළ තියෙනවා. ඒකෙකු පාදෝකා. මේ ලෝකයේ බුදු කෙනෙකුගේ ඉස්තියේ ප්‍රාණ කලාතුන්ගේ ඒ උත්සාහය ලබාගත යුක්තක් දුර්ලභ දෙයක්. ඉතින් ඒ සා විශාල දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් ලැබුණා ඒක සියල්ලටම මම පිළිපෙච්ච පාතර පිළිසසුම පිළිස පිටන්නේ ඒක වැඩිම මංගල කර්ම සුභ කර්ම වර්ග කර්ම පොරොදිනාත්තේ මනුෂ්‍යයන් ඒකම බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්ව පරිලාභී තාමත් දුරුවා ඒ නිසා යම් කෙනෙක් කෙනෙක් සුළු මනසක් පහළ වෙනවා බුද්ධෝත්පාද කාලයක් ලැබුණා කියලා ඉතින් නතර නොවි දුර්ලභ කර සම්පatti ඡල සම්පatti කාණ දුර්ලභයි එන්නතන් සිහියකට සිටියේ නැත්නම් සතිය එන්නතන් අප්‍රමාදය ජීවිතාන් දුරු පාරගාලේ ඉපදිනවා මනුෂ්‍යාත්ම භාව ප්‍රතිලාභේ ලැබිලා ඊට පස්සේ ඒ ඡල සම්පත්තිය දියුණු දියුණු කර ගන්නවා නැත්නම් දියුණු කර ගන්නවා කියන එක මේක අනකත්‍යාව මේ සිතුවින් ආත බලන්න ඕනේ වැඩක්. ඉතින් ඒක නිසා අපි මේ උත්සාහ කරන හදාන්නේ මේ ආලය අරගෙන අපිට දැනට ඒ කායනුගේ සිය ආයත සත්‍ය ආයන ප්‍රශ්නාව රූප කර්ම ස්ථානය පිළිබඳව එංගීමක් කියන එක තමයි කතා කරන්නේ. ඉලවිච්ච බුදු කාලයේ තියෙන අභ්‍යකාරයෙන් අපේ ජීවිත සුදු කරගන්නයි අපේ ලැබිච්ච මනුෂ්‍යත්ව භාවය උපපලියු ප්‍රයෝජන ගන්නයි එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය සිංහලයට කියන දෙයක් කියන්න පුළුවන් මිනිහෙක් වෙන්නයි ඒක නැත්නම් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මේ කායගත සතිය නැත්නම් අමනුෂ්‍ය ඒක තමයි අපිට උත්තර දෙන්න පුළුවන් යම් කෙනෙක් මෙච්චර ලැබිච්ච මේ උමාගේ සත්‍යභාව ප්‍රතිලාභයේදී ඒක කායානුභවයේ සිහිය සඳහා පාවිච්චි නොකරන්නේද එබඳු සත්‍ය පිළිපෙහෙන සඳහා උදව් කරගන්නේද අප්‍රමාදයේ සඳහා උදව් කරගන්නේද ඉතින් එයාට මනුෂ්‍යකමක් ඒකයි විදින ඇති ඒ නිසා මම මේ පිළිගන්න මේකත් එක්ක බලන කියනවා පිළිගන්න කිව්වොත් ඒක මරක් කරලා. දීවගේ දේවල් සත්‍ය වුණාට අපි ඒවා යටපත් කරගෙන මේ අමනුෂ්‍ය ගතියක් ඉස්සරහින් තියාගෙන තමයි සමාජයක් මුදයක් හදාගෙන යන්න හදන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ යම් සිස්ටමයකට ලැබිච්ච මනුෂ්‍යාත්මභාවයේ දුර්යෝගය යම්සේ. ඒ වගේම තමයි මේ මනුෂ්‍යයාට මනුෂ්‍යකම පිහිටන්නේ නිහේ වෙන්නේ ජීවිතේ වඩන් අරගන්නේ අයනුගේ සිද්ධ පිළිපදාවට තමයි. ඒක තාපා සිද්ධ කිසිම හින්දු වෙන්නේ ඒක ඉන්න දීන කටයුත්ත තමයි ක්ෂණතාවය. ඉතින් ක්ෂණතාවපත්ති ලබන්න දුර්ලභව වුණා හැබැයි වුණාට මේ උත්තර තරම් දෙන්නේ ඒකයි මේ විශාල පිළිසක්. මේ ලැබිච්ච මනුස්සකයෙන් මේ নানা ආකාර උසු විසු කර කර ඒක සත්‍යයේ පිළිවන් නැතුව සමාධියට නැත්නම් අප්‍රමාදයකට අයනුගීකත්වයකට පිටකරනවා. මේ කායෙන් කරන විකාර දිහා බලනකොට නෑ. ඉතින් එවැනි ලෝකයක් මේ කයක් අල්ලගෙන විකාර කරන ලෝකයක ඒ කයම අපායට යන පාරකට මේ කයම එක්කෝ මාර්ග ඥානයක් සඳහා යන ස්වර්ග සංපත්තියක් සඳහා සත්‍යමත්ක පිනස්සදාය උදවනවා කියන එක පුදුමාකාර දුර්ලභ දෙයක් ඒ වගේම ඇත්තටම කියන දුෂ්කරයක්. ඒ දුෂ්කරදී තේරුම් අරගන්න අපේ දුෂ්කරණයට ළඟා වෙන්න සර්වඥාන්සික බාර අරගෙන ධර්මී ගැඹුර නැත්නම් මේ පරිවෘත්ති ගැඹුර අවස්ථාන පූර්ව අවස්ථාවෙන් අවස්ථාවට මේ සිතිවිලි කරන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය දේ තමයි පළවෙනිමදී සුත්තමේ ඥානය එන්න තපුටි ලැබෙන්නේ නැත්නම් මූල ධර්ම පිළිගැනීම ඉතින් සර්වඥාන්සේ මේකේ බලපත්‍ර සුදැනගෙන නොදන්නා අයගේ දැන ගැනීම සඳහා බලවීම එහෙම නැත්නම් පොතේ දෙන්න බලන්න. එහෙම නැත්නම් උගන්වන බලන්න කියන. ඒක තමයි අපි මෙතන ඉන්නේ අපි ඔක්කොමලා මේ ගමනට පෙළඹෙනකොට අපිට අපි දැනගත්ත පළවෙනිම පස්තිවර තමයි අදිය තමයි එලිපත තමයි යේසුස් විඥාන. යේසුස් විඥානය ඉන්නේ පරිස්සම. ඒක තමයි මේ සූත්‍ර පිට කොටස් කීයක කියනකොට සමහරෙකුට ඒ සූත්‍රය අහනකොටම තේරෙනවා මේක මොකද්ද සාමාන්‍ය මිනිස්සු මොකේ ගැඹුරක් කියනවා සර්වඥාන්ති මේකට පණ පිළිතුරලා දේශනා කරන්නේ මේවා සාමාන්‍ය ලෝකයේ භෞතික ඥාන ලෞකික ඥාන වලට වෙනස් කියලා. මේ සූත්‍රය අහනකොටම සමාජයේ තේරුණා විනයක් තියෙනවා ඉන්නේ වෙනසක් තියෙනවා සූත්‍ර විහාරක නැමිලකදී පැහැදිලි සිට ගන්න පිළිසකට සතුටුයි කියලා. සමහරෙකුට ඒක කියවට කිසි ගැඹුරක් තියෙන්නේ නැහැ නැත්නම් තේරුම් ගන්නවා විශේෂයක් නැහැ. නැත්නම් තේරුම් ගන්න විදිහට කියවෙන්නේ නැහැ. ඒක නිසා යස්සංක අරත් අහනවා වැඩිය මයිකල් ජැක්සන් ගේ දිනුවා කාරණා ලේසි. ඒ නැත්නම් ගායකාවගේ සිංහු අරක ලේසි කීක දුස් කියන්නත් බෑ. මොකද ඒක එක්කෙනෙක් කියපු දෙයක් නෙවෙයි. ඒක සමාජයේ කියන සත්‍යයක්. ඉතින් යාන්ත්‍රික කෙනෙකුට ඒ සිංහු අහන ගමන් හරි කමක් නැහැ. මේ ਸਰවප්‍රදේශිතදී හිත යෙදෙනවා කියලා කියන්නේ ඒකෙන් උන්චි අචිරත වෙනසක් ඇති වුණොත් විතරයි ඇති වෙනවා නම් විතරයි ඒ පණට රසයක් එන්නේ. ඒක නැත්නම් ඒකේ පණ අහලා ප්‍රෝජනයක් නාමයි කියලා. අනේ විතර වැදුනක් කියලා තේරෙන්නේ ඒ වනේ ජීවනයේ කරදලීමේ ආතාව පහළව ඒ නිසා කියනවා වන ඇහි විදියදී ප්‍රධාන කුසල ඡන්දයක් පාඩපත් වෙනවනම් ඒ වන එයා හොඳට හිතෙන්න කිව්වා. ශ්‍රද්ධාව සහ කුසල ඡන්දයක් කරති වෙනස තමයි ශ්‍රද්ධාව අපි හැමදේකම මෙහෙවනවා. අර යකින් දිස්තන මෙයාකින් දිස්තන ආර්ථික ස්වර්ණ දේශපාලන ස්වර්ණ සමාජ විද්‍යාව ස්වර්ණ ධර්මික ස්වර්ණ ඔක්කොම හැම එකකම මේ ලෝකෙ වාසිය කරනවා. ආමේ එළිය දුන්නා එකලක් නැහැ. කුසල ඡන්දේ කියන පස්සේ ඔක්කොම දේවල් අතරේ මම මෙන්න මේකයි කරන්නේ මේක දැන් මට ප්‍රමුඛතාවය දෙන්නේ කියලා අනේ කරගැනීමේ ආසාව මම මේකට යෙදී ගන්න මේකට කුසල සම්පේ කියන ධාර්මික පහල ඒක කුසල සම්පේ පහල වුණා නම් ඒ පුද්ගලයාට මතකේ තබා ගැනීම ධාර්ම ශක්තියක යන සුණාත ධාරයේ මිනිමිදේ ඒක හිත ඊට පස්සේ ඒක නා ඒක ජීවිතයක් ගන්නට ආරහෝ ඒවල තමයි මෙසේ කරන කරුත් එක ගලපන චින්තාමය වශයෙන් ඒක දුකාරාක්ෂි දෙකේ මේක සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. ඒ සම්මර්ෂණය කරන වෙලාවේදී ඒ කෙනා වෙනදාට වැඩිය මේ තමයි හිස්සත් කාරණාවට දුරුකතාවෙ දෙනවා. අනිකුකට බලාපොරොත්තු කියන එක නෙවෙයි. මුක්තාවේ ඉන්න මේ ඒ ඉතිරේක සාරණේ වෙලා මට පිළිකලා චින්තාමේන්ද්‍රණේ වැඩෙනකොට එයාට සමහර විටදී ජීවිත අතහැරලා ඒ කිව්වට ඔය කොච්චර තරම් ප්‍රයෝජන ගන්න බෑ සාමාන්‍ය විදිහට ඇති දැන් මේ සුද්ධාර්මයේ නිවන් දකින්න බෑ දැන් මේ කාලේ මාර්ග ඵල ලබන්න බෑ නිවන් ලබන්න බෑ ඒක උච්චරෝ මුල ගන්න ඕනේ කියලා මන අහල චින්තාමේ මැත්‍රේ ප්‍රතික්ෂේප කරනවා ඒක ඉතිමාරදයක් නෙවෙයි හිත වේලා. සමාජයේ ප්‍රතික්ෂේප නොවි දාර්ශනික විවාදවල පාඩේතුන් දීදී තුන් දීදී ඒක කරන්න ඕනේ ඉන්නේ. ඉන්නේ අවශ්‍ය මේකේ ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාවක් කරන්ද තමයි ජීවිත කාලකෂ්ටක ආත්ම හදාගන්න මේ වගේ කරන බැවිලා ඒ වගේම සමාන ආත්මික එකතු වෙලා ඒ අර නැනුව ඒ යන ගැනීම අපි සාමාන්‍යයෙන් කියන්නේ ආරම්භ ධාතු නිමිති කියලා. ඒක ආරම්භ කරන්නේ පිටිමේ තියෙන ස්පීඩේ ශක්තිය පොතේ. ඉතින් මේ ආරම්භ ධාතු දීගෙන බලනකොට ඒ කායගත සත්‍ය කියන්නේ වගේ මෙතනින් පිටින්නේ එක්කෙනෙක්වත් ආවෙනෙක් එක කතා කරලා නෙමෙයි ඒක කරලා තියෙන්නේ කෙනෙකුව තමන් වශයෙන් කරලා. ඒකයි ඒකේ සුවිශේෂත්වය අපි කවුරුත් එන්නේ අනුරත් ඉන්නෙමයි කියන්නේ කියලා කරන්නේ. ඒ ඒ වැඩේට හරියක් නෑ. මනහත් ඒක කියනවා. චින්තාමය යනකොට අඳුනවා. ඊට පස්සේ කෙනෙක් එළඹිලා යන්නේ සම්පූර්ණ සම්මන්දින සත්‍යයයිදීකින් ස්වයං ඥානයකින් කරනවා. ඉතින් බුදුන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ වැඩේ පයින් කියලා ඇති කරගන්න මේ ආරම්භ ධාතු දීලිය මේකට පොඩිදෙන හරියන්නේ පීනට් එක ගන්න වස්තු බයින් ඕන කියලා ඒක දුමාකාර වටිනාකමක් ඇති දෙයක් අපේ ජීවිතේ ඉතින් මොකද ඉන්නේ වහලක් දෙකකින් කායය පසුකෙන්න පුළුවන් වෙන්නේ අපි අන්නේ පැත්තට ඉන්න සුදු කරගෙන දැනටම ඇවිල්ලා ඉන්නේ අපි ආවේ ඉතින් දෙන්නේ එකිනෙක දැනගෙන නෙවෙයි අන්නේ මේ කාරණාව අපි නිත්‍යවෝ හිතේ තියාගෙන ඉන්නෝනේ අපි අද ආධුනිකයෝ අපිට කියන්නේ මේ ධර්මනික භාවනාව දිනු කරගන්න එකයි කියලා මුලින් එනකොට තමයි යම් ධර්මයේ බයක් කවුරුයක් සාමේ කවුරුන්ගේ බයක් තිබුණා නම් මම මොනවද දන්නේ කියන්නේ සත්‍යන සාගරයක් එක්ක බලන්න කියලා ඒ මානසිකට කියනවා නම් ඒක තියෙන තා තමයි කවදායි ඉතුරු කරව මන්නම් දැන් ගන්නවා මට නම් සූත්‍ර තේරෙනවා මට නම් යනවා කියලා ඒක තමයි පිළිහින්නේ පළවෙනි එක ඒ නිසා කිව්වෝලා ඉගෙන ගන්න ඕනේ යාදුනිකයෝ ඒ ආධුනිකයෝ අපි අනුකම් අනිකායට වැඩි ගන්නකොට ඉවරක් කියලා කියනවා මේ ඉවර කියන කෙනෙක් ඉස්සරහට කාටද වෙන ඉවර වගේ ඉස්සර වැඩන කිව්වා ඒ නිසා යම් කෙනෙක් කිසිම ආධුනික ආරක්ෂාව කරන්නේ නාක ධාරේ සරාට කියන විදිහට උදේට අහලා ඉතල දවාරණේ ඉතිහාත්ම කරන් ඕනේ කියලා බලුවාම අපිට බුදුජානක වහන්සේගේ කියන පාළුවේ සත්‍ය වැටහෙනවා උන්වහන්සේ අපට අනුස්ථාන ඇතිකර දෙන්නේ මේ හම්බෙච්ච මනුෂ්‍ය කය මනුෂ්‍ය මගේ ධාරේ ඒ නිසා අනුස්ථානය කරන්නේ කෙලුසු නිසා සර්වඥාන්සේ මේකට ඕලාරික අර්ථ භාව කියන හැම පාඩකයක් මේ සතර මාර්ග කියන්නේ නැතිච්ච අභිකාර ආහාර ගන්න ගුරුතු බය. නමුත් මේ දෙකකින් කරේ මනුෂ්‍යාත් භාවයක් ලබාගෙන අනන්තවත් මේ ලෝකේ ඉන්නවා තමයි කාලකන්‍යෙක් නෑ කියලා හිතන පශ්චාත්තාපෙන් මිදෙන්නේ. අනන්තවත් මේ ලෝකේ ඉන්න සිවිනස් කරන පිළිස්. අනන්තවත් මේ ලෝකේ ඉන්න තමයි තමයි සිවිදෙර හරවකට ගන්න පිළිසාර මේ මානසික ආකාරයකදී යෝගාවචරය ඒ අන්තවාදයට වැටෙන්නේ එයා ගන්න මට මනුෂ්‍යකාරයක් ලැබිලා තියෙනවා ඒක කර්මස්ථානයි ඒක වැඩ පුළුවන් විඥානවන්සේ අපකට අම්බිචින කිසිම දෙයක් දීලා නැහැ දීර්ඝින මේ කයමයි භාවනාවේ යොදවන්නේ මේ කයෙන් භාවනාවෙන් ආයලකසත්කින් මාර්ග ස්වර්ග සම්පත්‍ය ලබන අතර ඒකේ කායගත සත්‍ය අසුව අනු නිවේ යොදන්නේ නම් මේකමයි අපායට පාරක්. මේ කයමයි ඊළඟ හොයාගත්තු මනුෂ්‍යාත්ම භාවයේමයි මොහොතේ ඉලෙව සතු මරන්නේ දේව ප්‍රාණකාරයේ දේව කාමිකකාරයේ දේව කාය දුක්ඛත් වේදිව ශාරතු. ඉතින් මා මේ අන්තිම කරකට දෙකකට මේ වගේ ඒ කය දිහා තමන් බලන්නේ දර්ශනය, කය දිහා තමන් බලන බැල්මෙදී අපිට ගුණා ආරණ්‍යයක් අපදරුවත් ඇතිවෝ, මේක බැලුවොත් ඉහිරෝ, ඒ බැලුවොත් ඇහිරෝ, ඒක මේක රෝග නිගන්වෝ. මේක රෝග කැදල්ල, ඒක මහා කාලාණ්‍යයක් කියලා දක්වන්න පුළුවන්. ඒක නැත්නම් මේ කය ජීවිතාවක් දුරෝන්තර සතු කරන්න ඕනේ, දුරතර හොරක් කරන්න ඕනේ, දුරතර කාමීච්ඡාචාරය කරන්න ඕනේ කියන කතාවක්. මේ කන දෙක මඟහරවලා මේ කය හර ගන්නවා කියන සත්‍ය ක්‍රියාවෙන් යෙදුණු අන්තර්මන්ත්‍යස්ත දර්ශනය උදේජනකේ සත්‍යකාන සුතුතිලකේ කායේ කායානුපස්සී කියනවා කායේ කය අනුව බලන සුදු වාචික ඒ කියන්නේ අපි ජීවිතේ සංසාරේ මේ සාකල් සමදාකවත් මේ කය අරුණක් කරගෙන සත්‍යයට අරුණක් කරගෙන නිමිත්තක් කරගෙන කායගත සත්‍ය පිළිබඳ ඉඳලා මේක කරලා තියෙන එක මේකට දාප කරලා තියෙන නැත්නම් මේක අල්ලගෙන කාමීච්ඡාරය ආදී අත්දීම තමයි අපිට ඉඳලා තියෙනවා. ඉතින් කායයේ පුදුමම එහාට ගියේ කාමීච්ඡාරය මේ පැත්තට ගිය අත්දීම කාණියෝ දෙකෙන් අපායට පාර වෙන්න තියෙන හරියට මම කියන්නේ මිනිස්සු වගේ මේ කය විසිනී අයano බලන සුවාසී කරන කතියුතු ඒක අහන ඉන්න මිනිස්යාට මේ ධර්මානුකූල නිවේදන සිද්ධ අපි කය අනුව ජීවත් වෙනවා. කොහොමද මේ උදාර මොකක්ද විශ්වාස කරලා පෙන්නන්න හදන්නේ? ඉතින් ඒක හරි අමාරුයි. ඒ අනුගාණේ මූලික මට්ටමේ ඉඳලා මේ කය අපි පාවිච්චි කරන්නේ අරමුණක් වශයෙන් මේ කය පාවිච්චි කරන්නේ නිමිත්තක් වශයෙන් භාවනා කරනවා කරගන්න හදනවා කියන එක තමයි මේ කෝලාරක අත්මහා පටිලාභ කියන්නේ. පිළිගන්න ගන්න කයට හිත ගන්න විශේෂයෙන් මේ අතිරිමතායෝ කාංශපරිකාම නොයද තමන්ගේ කයිලියවට හිත ආකව ගන්න ඒකේ ප්‍රයෝගයක් දැනෙන ප්‍රයත්නයක් කරන්න ඕනේ එහෙම නැත්නම් මේ කයිලිය අපි බලන්නේම අර කියන අංග දෙකට වැටෙනවා ඒ නිසා ඒ අයක් දේශ ආයන පස්සනාවේ එනකන් කායගත සතිය ඒක අරමුණක් කරගන්නා සුළු බැලීමද උදේට කොන්දේට ආශක් ගන්න. ජීවනවල ධර්මවලුවේ පිටු බෙකනට ඒ කොන්දේට යට වෙලා කරන ප්‍රයත්නයක දිවිතරයි අයන්නු කය අයන්නු කය බලන්න පුළුවන් ඒකපත් වේ. ඉතින් ඒක අපි කලින් ධර්මදේශනාව කීපවරක් කරලා තිබුණා. ඒ කායાનපසනාවට ආයගත සතියට රූප කර්ම ස්ථානයකට සත්‍ය විහිදුවන්නේ කතා කරනවා මේ අවස්ථාවට ඥානසි සබෝ වේලාවක අරමීගත වීම දුක්ඛමෝගත වීම ශූන්‍යාකාරගත වීම කියලා කතා කරනවා දැන් අපි ඉන්නේ පොළොව ගමන් දාන විඥානික දෙවි මොකද සමර්ථයෙන් මතක් කරලා තියෙනවා හයතිහාවත හිත හැරෙන්න මේ අවශ්‍ය කරන සත්‍යය කරුණු පිළිබඳව ඒකට අවශ්‍ය කරනා වූ අනුග්‍රහ නොලැබුණොත් පිට පිට ගියා කියන චෝදනා කරන්න එපා. ඉතින් ඉතින් වෙලා පිටින් බලන්න. ඉතින් පිට නොයනාතාවයට හිත කය දිහා යොදා ගන්න අර ඒක සාධක එක්ක අරණ්‍යගත වීම එක්ක රෝග මූලගත වීම ශූන්‍යාකාරගත කැලේ ගින්ගන ගහක් ඇතුලට යනවා. නැත්නම් මේ වගේ සමානතාවස් ඇති පිළිසක් එක්ක විතරක් ඉන්නේ. ඒක කාම භෝගීකින් ඇති. මේකේ තාම වැඩගත් පරිසර කාර්යයක්. ඉතින් පරිසර සාධකය ලබා ගන්න තමයි ජීවිත පැදී ඉන්ටර්නෙට් අවශ්‍යතුමා. ඉන්නකම් අපි ඔක්කොම කරියේ අද සැක උනසක ජෝරස් කපටි විචින්නේ. ඔක්කොම ජීවිත අතහැරලා ගිහිල්ලා මේ අපි දැන් ආරම්භයල ගැටෙනකොට ඒකමත් භක්තිය ගැටලා එතන ඉඳලා මේක දිනු කරලා අලහක් කරපස්සෙ ලබා ගන්නවා. ඉතින් කාදී වැදගත් යම් කෙනෙක් ගන්නවා නම් මම මේ සුතුමේ ආපදී ප්‍රතිසාරකදී අධ්‍යක් ගන්න ඕනේ නම් කාන්ද කම්මිකාවෙන් කන්නේ නැතුව අම්බි කන්දලාරය. ඒකෙදී අර හිතට වදින වෙන මේ ජීයේ අමතරක් කියන එක අමුතුන් මේක බලන්න ඕනේ කියන කෙනාට අනිත් වගේ කැපකිරීම කරන්න. අපි දාන ප්‍රතිපදාවෙන් දාන අදාහෙන් කරන්නේ ඒක තමයි. අපි දානින් කරන්නේ අපි මනාපාත භාෂ කුටයකට ආරම්භක වස්තුව නන්නානුක කෙනෙකුගේ සත්‍ය. ඒ වගේ තමයි අපිට අර සාමාන්‍ය පරිස්කාර සම්පත්තිය දුකී පරිසරයේ ඉන්න කෙනා තේරෙනවා නම් අය අනුකේ සත්‍ය පාත්තන් පරිසරයක් අවශ්‍යයි. ඒ පරිසරයේ අය මුලින් කැමති නැහැ. අය කොහොමද කියන සුඛෝභෝගී. අය කොහොමද කියන පාරකෝභී. අය කොහොමද කියන අංශකරය. ඒ කාංශයෙන් වෙනදීමක් කතා කරනවා අරණික ප්‍රීතිමුඛවරට විශ්ුණ්‍යාකාරක කියන්නේ. එතකොටම කියනවා කාමෝධ්‍ය ආරම්භයේ කැමතිනට කාමෝධ්‍ය කාර්යක්‍රම කැමතිනට කාමෝධ්‍ය ශුන්‍යාකාරක කැමතිනට. ඒකවලම තේරුම අපි අසු කරන්න ඕනේ ඒ වගේ කාමෝධි කියන එක ඉන්නකම් අභිනිෂ්ක්‍රමණය කරන වෙන්වීම ගැන හිතන කෙනෙක් කියලා ඊය දහස හොඳට ඉකේ තියාගෙන ඊය දහස හොඳට ඉක දහාරණය කරගෙන කටයුතු කරලා අපිට සතුටුසය සතුටුසය තේරුම් ගන්න. ඊයන් මෙච්ච කවුරු නැති කවුරු තේරුම් ගන්න පුළුවන්. හැබැයි නෝ අපි ඉතින් ආන්දී විදිහට කියලා යන්නේ අපි හිතමු. ශක්ති ප්‍රමාණය ලාද ඉතිපස්තාවක ඒ පරිසර ලබා ගන්නට පස්සේ ඉතිපස්සේ ආයත හිත ගැනීමට ආයත හිත යොමු කර ගැනීම සඳහා කය හතර ඉන්නවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒවල තමයි ඇවිදින ඉරියව්ව කියන ඉරියව්ව දෙක මේ කායගත සත්‍යෙ බොහෝ විශ්ලේෂණය නිදාගෙන ඉන්න ඉරියව්ව සහ හිටගෙන ඉන්න ඉරියව්ව ආධුනිකයට එච්චරම සත්‍යයි නෑ ඒ නිසා සම්බුද්ධත්වංශේ ඒ වගේ කායගත සත්‍යෙ හිටින්න ආධුනිකයට ඒ සම්මන් භාවනා සහ අගේ භාවනා කියන දැන් කායයෙන් කියන වචන ඒ සම්මන් කරන කාය දිහා බැලීමේ වාරිගායකගෙන ඉඳගෙන ඉන්න ආයදියා බැදී පිටිමේ කාරණා දෙක වෙනවා කියලා. ඉතින් මේවා අපි බොහොම ආරමාන්තු අපි දුන්නේ සමේවා. පරණකේ සප්පාය අපේවලදී අනුග්‍රහයෙන් කරන්නේ ආගමික බුද්ධ කරුණේ පරිවේ ඒක ප්‍රායෝගික කරුණ කියනවා. ඉතින් අද නවන් ජීවනයේ අපි භාවනා ඉඳගෙන වෙලාවෙදී මතක් කළා වගේ යම් කෙනෙක් මේ විදිහට ආරම්භයක් වෙලා ආයුක්මකට වෙලා ආශුන්‍යාකාරකට වෙලා ආදී ඒ ලැබිච්ච බලන්නේ ගැන සතුටු වෙනවා. අන්තර මහන්සිය සිනේ උත්තරගත්තේ. අපි සමාර්ථයේ මේක භාවනා කරන බින්සකට කියලා වාදුනේ අන්තර සදාරුකින් දෙවිසිලා සමාදන්නේ කියලා. අන්නේදී සමාදන් වෙනකොට එතන මේ සමාදන් වීම අපි කරන්නේ අර ආරම්භ දාතු වීදිය නගායනවා. එහෙම නැත්නම් මේ ලැබිච්ච උපයාගත් ඒදී ආදර වෙන්නේ නැත්නම් ඒදී ප්‍රමාණම් වෙන්නේ නැත්නම් අපිට ඒ භාවනා ආරම්භය බැරි බැරි යන්නේ අනුලයි හේතුව. ඒ නිසා ඒක ඩිස්ටර්බන්ස් කවුන්ට් කරගන්න. අනුත් කරගෙන මේ කයට හිත ගැනීම තමයි මේ මුළු කායගත ඇති මුළු පොතේ මුළු සූත්‍රයේ මුළු මේ අදහසින් තියෙන්නේ. ඒ නිසා බිය කරන හැම උපස්ථානයක් කරලා හැම අනුග්‍රහයක් කරලා ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ මම හිතගෙන නෙවෙයි මම ඇවිදින්න නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා ගන්නකොට තමයි මෙතන කියන්නේ කාය වාසය මේක තමයි කියන්නේ කාය ආරෝග්‍ය සිහිය නිකන් කායයට අප්‍රමාණී වීම ඒ වායුවෙන් ඉන්නකොට දැන් මතක නැත්නම් මම මේකෙන් ඉඳගෙන ඉන්නේ එහෙම නැත්නම් වාඩිලා ඉන්න මොහොත නෙමෙයි ඉන්නේ වාඩිලා ඉන්න මයිලක් නෙමෙයි හිත තියෙන රාජාගේ බොහොම අතිතනාවට කියනවා අර කුපියාගත්ත චිත්තක්ෂණයේ සමාදන් වෙනවා වෙනුවට ඒ ආරණිකා කියලා රූප මොල ගන්න ශූන්‍යකාර ගන්නකොට ඒ චිත්තක්ෂණයේ ඉඳගෙන අරලෙච්ච අල්ලවනන්නේ ඊගෙන හිතේ ඉන්නේ හිතගෙන තියෙන එකක් හිතේ ඉන්නේ එතෙන් ධාරාව විතර ගැන හිතේ ඉන්නේ එතන රජේ වෙලා ඉන්න පත්තින් ගැන හිතේ මේ නෑම මේ කුංචු කුංචි ලේඛා වැඩිලා කියන්නේ අර උපයා ගන්නද කායික සම්පති කැදේ. ඉතින් ඒක මාළියුද්‍යා ඉන්න විශාල අභියෝගයක් තමයි මේ කය වශයෙන් සහ පංචේ වශයෙන් උපයා ගන්නාලාද මේදී නැවතකට හිත යොදාගත ගැනීම. ඉතින් ඒක දී අපි අංගාන්නේ උපදේශය දෙනකොට නැත්නම් නිහිවීම කරනකොට මේ දේ අපේ භාවනා ජීවිතේ තාමත් වැදගත් ස්ථානයි. අර කායගත සත්‍යකින් ආහුදී ක්‍රියාවක් කරන එක ඒක නිසා මුළු බැරිම ඒක සම්පූර්ණ ප්‍රයත්නයෙන් කෙනෙකුට ඉස්සා ගන්න පුළුවන් නම් මම මේ ස්ථානයේ මේ මන්නේ අය යනුගේ මම කරන්නේ ඉතින් කයේ හිත පාරක් ගන්නයි කියන කෙනෙකුට හිතෙන උනේ ඒක නම් මුක්තාවක් නැහැ. ඒක මුක්තාවක් නැහැ. කයේ හිත යන්නේ පුළුවන්. නමුත් ප්‍රයෝග කරලා ආනපනසතියේ අරමුණක කියලා හෝ කරන්න යන ගියා වුණ අපිට සාර්ථකයක් දෙන්න බෑ. ඇයිද බැයිද මේක කායික එළිබිල්ල කියලා. ඉතින් විනාඩි 5ක තියෙනවා කියනකොට ඒක කොහොමද ඉක්මනට හරියට නැතුව. ඉතින් ඒකකොට තමයි සම්බන්ධ කරන්නේ මේ විශේෂයෙන් පාලනා කරන ආදිච්ච උතුම් ආය පණිදාය පරිමුඛ සතින් කොට වේද. එතන උච්චකය හඳුනාගන්නදී ප්‍රතිපරණ ජීව රාජික සෝවාන් කුමුණක සෝවාන් ආගතෝවා ඉහි මුදිපසන පාලන වාග්ය. උතුම් ආය පරිමුඛ පණිදාය අනුවාද සතින් කොට වේද. ධර්ම ශීලයේ බලය. මේක පාතන වූවන් මේ ඇයි ඒ භාවනාවේ සුසුමන් මේ පරිමිතිය. නමුත් විදේශ කතිය තියෙනවා මේක ඉන්නේ කැඩෙන්නේ නැහැ නේ ගාහක දෙන්නු කරන අනිදේ පාලක කිප්ප ගමලා ආයෙත් ඒ අන්නේ ඒ පිළිපයින ගතිය කොට ගන්න තමයි එතන විතර සතු වාර්ෂ සති සතු වාර්ෂ සති කියන මේ ඇතුලේ ක්‍රියාවෙන ක්‍රියා වේගයකට විඥාකාර දේශක නිතියදනවා ඇයි එහෙම විඥාකාර දෙයක් අපට අවශ්‍ය කරන්නේ මම දැන් මෙතන කියලා වර්තමානයේ පිළිපදිත ලැබෙන්නට තියෙන හරිම දෙයක්. හරිම පැටලෙන. ඒක නිදිම සිද්ධි බව කියන්නේ ඒ නිසා බොහෝ විට අපේ හිත අර ඒකාකාරීගේ ඉක්මවලා සිද්ධි බව වලට මොන සිද්ධියක් තියෙන හිතකට ගන්නවා. ඒක සර්වඥාන්සේ කාමී අරුවේ නැති විඥා. කෙලෙස් මොකුණා විඥා අනුත දේවා. ඒක තමයි ආදව ප්‍රසාර කරන්නේ. ආශ්‍රව ප්‍රසාර කරන්නේ. ආශ්‍රවසාරයෙන් ඊක්ඛම් වෙනවා. ඉතින් සමාහරණ යෝගාවට අවස්ථා දෙකක් තියෙනවා. ආයත සත්‍ය පිටුව එක තමයි. ආයත විචාරයෙන් මොන මෙතන ඉන්නේ අන්තම හිතෙන්නේ නෙවෙයි. එන්නේ නෙවෙයි. ඉඳාගෙන නෙවෙයි. මෙතන ඉන්නවා කියලා. නමුත් ඒක නිලසදාන බාහිර දෙයක් කරවගෙන පණිනවා නම් ඒ වෙනුවට විඥාන කුල අසුප්‍රසාරයේ හෝ මේක නිමානවා කියලා. ඉතින් මේ දෙක සත්‍ය පිටියෙකට ආයත සත්‍ය පිටියෙකට අප්‍රමාද වීමට සත්‍ය පිටියෙකට ලකුණු දෙකක් තියෙනවා. ඒ මේ දෙකම යෝගාර්ථය ආදාර උපකාර කරගන්න. ඉතින් මේකේ හොඳක් වෙලාවට අපි ආයත සත්‍ය පිටියෙකට තමයි අමාන්ත වෙන උත්තර තමයි ආනාපාන සත්‍ය සූත්‍රය. ඒකට වැඩි ගෞරව කරගන්න සතිපට්ඨාන සූත්‍රය මේකේ ඔය ඒ ක්‍රමයෙන් තමයි ගන්න. මොකද මේ විගතන වුණ වාඩි වෙලා වාඩි වෙලා ඉන්නේ ජොලොත් දාලා ඒක ඉන්නේ නැත්නම් ආනපාන සතියේ කිසියම් දුරේලා ඉතින් යම් විලාව කාමීතකම් දුරාන්තයට වාරිනා පස්සේ මම මෙතන ඉන්නවා තේරෙනවා නැත්නම් නැතිවෙන බව තේරෙනවා ඉන්නේ නැති බව තේරෙනවා ක්ලාන්තේ ගන්න කිව්වා ඒක ආහාරකේ නෑ කියලා. ඒක විශාල ප්‍රශ්නයක්. මටේ ලෝක ආහාර කරන්න කියලා ඒක ගන්න පුළුවන් නම් උස්මෝටි ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්නේ වගේ වෙලාවල් වල ඇක්චුලි ටික නතර කරගන්න ඉතින් බලවන්න තමයි උරුමේ මහසිෂ්‍ය ආරෝහණය කරන්නේ පින්දි නැතිව වගේ ආහාර වැඩි එකක් ඒක ගොරෝසුයි. ආනපාන රැලි දෙක පින්නේ නැති මේක ලක්ෂ මේකක අපේ හරි බලේ අල්ලන්න පුළුවන්. ඉතින් අපි කියමු ඉන්නේ නැති ඕකේවා ආනපාන ඕකේවා ඉන්නකොට තමයි ඉලක තියාගන්න පුළුවන්, කයි කයම ගන්න පුළුවන්, සතිය පිටන්න පුළුවන් කියලා වැඩි වෙනවා නම් ඒ යෝගාවතර මම බලන්නේ ආනපාන භූමිය හැටි ටික කරන්නේ අර මාර්ගය. දෙකම කය ඇතුලේ මොනවා වුණත් දැන් හරියට පිටින් තියෙන්නේ ඒ නිසා වඩාත්ම පහසු වඩාත්ම ප්‍රසිද්ධ වඩාත්ම සික්කන්නාසු වලවක් ප්‍රයගන්තු ඒ ආයුධිකින් ආලාකන්නේ කර්මස්ථානයෙන් ආලාකන්නේ උදෙන් බලන්නේ තමන් දරගන්නකොට මගේ හිත පිළිගන්නේ කුටි බඳ කතා ගැනීමට වඩා පහසු කරනවා ඉතින් මේ සම්බන්ධව මාන පරිලක හතරක් පහක් උත්සාහ කරනවා උත්සාහ කරනකොට තමයි තමයි තේරෙන්නේ ඉතින් ඒක ගන්නවා කියන්නේ නෑ ඒ හරියට පොඩි බබෙක් යාළු කරගන්න වැඩි. ඉතින් පොඩි බබා යාළු කරගන්න අපි දෙල්ලම්බඩු දීලා පුළුවන්ද, කැම දීලා පුළුවන්ද, බුරුකල් කරලා පුළුවන්ද, නැත්නම් ගමනක් කරලා පුළුවන්ද කියලා හැම පොඩි පොඩි වැඩේ නවත්තන්නේ. ඌලන්නේ නැහැ. යාළු කරගන්න අල්ලේ කරන දැනගන්න ඕනේ මේක ඊයේ කැම දීලා යාළු කරගත්තා. අද වෙන දෙයක් කරලා යාළු කරගන්න. මේ විදිහේ මේ පොඩි එකෙක් යාළු කරගන්න මේ ප්‍රයත්නය අපි මනෝවර කියලා කියන්නේ පොඩි එකක් ගන්නවා. මේකට කටයුතු නිදාගෙන ගමන් කරන වීඩියෝක් කියනවා මේ කෙලිය කියලා කියන්නේ ඒක අපි කෙලියෙන් ආන්නේ ඔයා මොනවා කියන්නද මයිකාව දෙන්න කියලා අහුවොත් ඉතින් ගෙදරේ කවුරුත් නැහැ කියලා ඒ නිසා ඒක දිහා බලලා දැන් සොෆ්ට්වෙයාර් වලට කැමති දේශ වලට කැමති චිත්‍ර බලනකට කැමති ඉන්න ආරම්භ කැමති හැන්දෑවට කැමති ඉතින් කැමති කියලා අපි මොනවාරි දෙවියන් වහන්සේ කවුරුරි කිව්ව චොක්ලට් කිව්ව ක්‍රියාවෙන් වගේ චොක්ලට් කෝපයෙන් කිව්ල චොක්ලට් කෝණේ කරන්නේ භාගයෙන් කියල අවුත් දෙන්නේ. ඉතින් බුදුරජාණන් චොක්ලට් කෝණේ අක්ෂියන කිව්වටේ වලකට යන්න ඕකවා ලොකුට. මනපාණය අරකට සතිය සතිය කැමැති මොකක්ද කියන අරකට සත්‍යත් එක්ක තමයි වර්ධිනවා. අපි විවිධ ක්‍රම වලට බලනවා ඒ කාය යාලු කරගන්නේ කොහොමද ඉඳලා කියවම මම දැන් මෙතන කියන්නේ අර ඒකාකාරී අධ්‍යක්ෂ නැත්නම් ඒක ඇතුළේ ආශ්‍රද වශයෙන් ඒකට කියන්නේ ආ ඉන්නේ මල්ලකට අල්ලකට පස්සේ එකයි අරක දැනගන්නවා කියන්නේ බොහෝ වේලා මේ නන්නකාරයන් හිත අය එක්ක සුවද වෙන්නේ කායක ආහාර වෙන්නේ ඒක මුලට මුල දාලා ඉන්නේ යහක් දෙන්නේ ආනි සියල්ල සම්පාදනය කරලා අනුග්‍රහ කරලා හයෙන් කය අනුව බලනකොට මම මම දිහා බලනකොට මම ඉස්ලාම් පටන් ගන්නකොට මම මොකක්ද කියලා දැනගන්නවා. අපි දෙකෙන් දන්නම නැති මාතෘකාව. අපි දන්න අලුත් විදිහට කොහෙද? කොට ගන්නවා. ඉතින් ඒකට දැක්කට පස්සේ මම කියන්නේ කවුද කියන එක සම්පූර්ණ ආධ්‍යාත්මික වූ දාර්ශනික වූ ප්‍රශ්නයක්. ඒක උත්තරයක් නිකුත් කවුරුත් කියන්නේ නැහැ. இந்த அந்த அநீதி தரானாய் ஆயச்சார்ம பத வச்சமான மூலிகானான மெதக ஞானகபியாவோட சொன்னப்போ கிட்டத்தட்ட அந்த වර්ගයන්ல கூட இந்த இதோ பாக்க ஒரு ஒருமத்தாக அந்த சின்னது பாருங்க ஜீந்தி பொதுயி இ ஒவ்வொரு நேம கட்டாவே இந்த கட்டத்துல ஆனா பாணி நரீம சமானி கூறுயா அந்த தானHANDLE ஆகுமே இல்லைங்கறத தெரிஞ்சுக்கிறதுக்கு அந்த டென்ஷன் அப்டி பண்ணறது நீ දැනாம இருந்து தெரிஞ்சுக்கறது ඒකට මට තේරෙනවා නම් ආනාපානවල පින්දි මැදින් තේරෙනවා හොඳයි. ඉතින් අපි හිතමු මේ සුත්‍රතාවයේ තේරුම් අරගෙන කෙනෙක් ඉඳගෙන ආනාපාන හිතගෙන ඉතින් නාමක වේදනාවක් එනවා කියලා. ඉතින් යෝගාවචරයට අසුභි ඥාන නැත්තම් යා වේදනාව ආනාපානයේ කඩිනුකාර වස්තුක වශයෙන් ප්‍රධානමති ඉද ප්‍රකාශ කරගෙන රණ්ඩු වෙලා අනුසරව කරගන්නවා මේ වේදනාව වර්තමාන වශයෙන්ම අලෙහිම ආයතන හතිම ලක්ෂණයක්ම දන්නව නම් අර දෙයෙන් වේදනාව වහන හතිය කැඩෙන්නේ නැහැ අනිවාර්යෙන්ම කයින් දුන්නා අනකාරයෙන් පරිකර ආරම්භ ඉක්මනට ඉස්තු පිටපයි වේදනාව හිතේ පණයක් කරනවා ඉතින් ඒක නිසා මේ කායගත සත්‍යයන් වන්නකොට මේ පරිවිණීම වගේ ගන්න මේ කායාරම්භණය කියන රූපාරම්මණය කියන ආස්වාද කය කියන මේ රූප ධර්මයේ කියලා බලන එක මධ්‍යස්ථ උනාට ඒකත් පරස්පර බිඳෝ ආබලමින් කරන වේදනාව ඒ ආන්තයෙන් සත්‍ය පිටු බවට ලබනවා ඒ මොකද අපිට භාවනා කරනකොට විතරයි මේ වේදනාව දැනෙන්නේ ධාරණ දෙන්නකොට වීර්යවනකොට සිංහ මරණකොට දැනෙන්නේ මොකද ඒක පිළිගන්නේ හිත හිත ඇතුළට ආවම ආනපන වේදනා දෙකම පුංචි ආමන ගතිය සාත්‍ය වේදනා දුකලා පේනවා. මේ සතිය දිනුවීමේ ලක්ෂණය කිය. සතියෙහි චික්ෂණ බව ප්‍රණීත බව ජීවුන බව වැඩි වෙන ලක්ෂණයක් කියන දැනගන්න ඕවා අනුසම්පූර්ණ. ඒකත් ඇයි හිතන්නේ ඥානපාණ්‍ය කරදරන වේදනා මේ සත්‍යමේ ඉතිවිලි ඔක්කොම මාර්ගාශික දේවල් මේවත් එක කරන්න බෑ. හොඳට ගාණි ඔක්කොම ඇති සතිය කියනවා ඒක. ජීවිත වේදනාව ධර්මන ඒ සතිය කියන බව කියන්නේ. ඉතින් මේ ඔක්කොම කමරහන් කියන අනුකූලකේ සුද්ධ කරන දැනුම කාය ගැන, මම ගැන, වර්තමාන මොහොත ගැන, විතර ගැන, ඒතරවරා තොරතුරු ගන්නව නේද? අන්නේකට සාධන වෙන්න ඕනේ. මම පුළුවන් තරම් කාය වේදනාව ප්‍රශ්නේ පරිහරණය කරන්න ඕනේ කියලා. මේ පුණ්‍ය කාර්යයක් වලට ඉනිෂිය කරන්නේ පුරාණු කරන්නේ පුර ප්‍රතික්‍රියා කරන්න කියන්නේ කියෝ මේ ලාභය තමයි වැඩි වේලාවක් අර අසස්පස්ස පිටිනු අසස්පස්ස බාධා කරනවා නම් අපෝ ඉන්නේ කරන්නේ දැන් බාධා වෙන ඉච්ඡක ගණන් කරන්නේ බාධා වියවල ආයාම පණිනවා ආත්මයේදී කාය කියන එකේ ආස්වාසක් නෑ වායුව කාය කියලා කියනවා ආශ්‍රද ප්‍රසවාස පය කියලා කියනවා. කර්මාදාතුන්ගේ අයකින් කර්මාදාතුන්ගේ එක්කෙනෙක් මේ අල්ලලු. ආනිය වැඩ කරනවා අපි ඉන්න මාරුගේ පයේ උක විචාරකේ අනිත් වරුවේ තනවා යුතුයි කියලා. අන්නේ ඒක දැන් කරන්න බණ භාවනා කරනකොට බණ. ඒක අර ඉස්සර පටන් ගන්න බණ වැඩි දුර වෙනවා. ඒ වගේම මම ධර්ම සාකච්ඡා කරේ. කවදා හරි මේ ආරම්භක දැනගන්නේ රක්ෂාවශකින් දැනගන්න. මුදේශනා කතා කරන්නේ චුවිලා ගන්න. එහෙම ගිහිල්ලා සත්‍ය වේදනා ඉතිරිය ඇත්තටම මඩ බාලා කරන්න දෙවෙයි. මෙව තියෙස්ති මෙව විනිවිදන ආසන් ප්‍රසන්න කරන්න පුළුවන්. යකීති ඇති විඳාන්නේ යන්න පුළුවන්. ඒක ඇත්තටම සත්‍ය කීපාවක් ලක්මක් කියලා. ඉතින් හරියට ඒ කෙනාට හම් වෙන සුවිශේෂ ලාභේ තමයි වැඩි වේලාවක් අනාපානී කියන කර්මස්ථානයේ අපි විදර්ශනය කරේ කරත් ඒක ධ්‍යාන බලන ඉන්නකොට මෙදිහා බලනකොට ඒක නන්නවා හෝ පහිනවා හෝ ඒක කියන්නේ නිශ්චල එකක් නෙවෙයි ඒක ක්‍රියාවක් ඒක විශ්ලේෂණයක් කරනවා අනුසස් ප්‍රසවාසී විපරිණාමය වෙනවා රූපාන්තරණය කරලා කිව්වොත් මෙලයක් වඩ වෙන බව දකින්න මේ බලන මේ බලලා කරන්න බෑ. ඒක දිහා බලාගෙන තරවසික දිගේම බලාගෙන ඉන්න. ඉතින් දිගේ බලාගෙන ඉන්න බෑ ආයතන සත්‍ය ටිකක් සත්‍ය පිළිගන්න. සත්‍ය පිළිගන්න පස්සේ අසුරු බාධාන්ත කරන්න වෙනවා. ඒකේ අසුරු බාධා කීටි අල්ලගත් ආශාසයෙන් තමයි පස්වාචින කරන්නේ. ඉන්නේ නෙමෙයි දිගේ වල බලන්නේ කිව්වොත් ඒක විපරිණාමයක් විනාශීමක් සිදු වෙනවා. ඒ වෙනස් වීම හැම යෝගාවතරයක්ම නුරුස්නාරක. ඒක මොකද අපේ හිත ස්වභාවයෙන් නිත්‍ය සංඥාවේ තියෙන. අරමුණ දැසනට යන්නේ අනිවාර්යයි. ඒ නිසා මේ වෙනස් වීම එක පුරාම ප්‍රගතියක් වෙන්න. අනවරණ කරන බලලාමි නිමුත් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනස් වීමට හිත හුරු වෙන්නේ වෙනස් වීමට හිත හැදගෙන ඉන්නේ තුමා කල්යන් මුදේ වෙනස් සිදු යෝගාවතේ යටි හිතේ උදේට. ඉතින් මේක නිමේ කරන්නේ ලැස්තිලා යන්න ආනපන ධ්‍යාන පිට හැක්කල බලන්නේ වෙනස් වීමා වෙනස් වීම සතියේ ආයත සතිය දිනුවා බොහෝ කල් පොඩි කිරිකේ ආනපන දෙකමාරක් නිසා ආණ්ඩුමතු කරගන්න සමාන්තර විචි ආදයක් කියලා බලන් හිටියෝ මේ වෙනස් වීම එන්නේ එන්නේ එන්නේ බොහෝ උචාරිත චින්තනපත් වෙනවා කියන එක තමයි චිත්ත ධ්‍යානක අනිශ්චිතනකට ආනාපාන වේදී බොහෝම කලබල කරනවා. විසකරණ කියෝ ඒක ධ්‍යාන බලන කියෝ දෙන්නේ දෙන්නේ ඒ කීකරණයවත් එක්ක අනිවාර්යයෙන්ම කීකරණ අනිවාර්යයෙන්ම ඒක කීකරණ. ඉතින් මේකට අපි කියනවා භාවනාදී සිද්ධිය තැන්පත් වීම. අලසන ආකාරයට මනස වීලුවා අපිට අකුරු කිව්වම ඉන්නේ ඉන්නේ දේවා අටකට දැන්පත් වෙනවා. ආන්නේ දැන්පත් වෙන දැන්පත් වෙන යෝගාවචරය අනුගමනය කරනකොට චාමයන්නේ ආයතන ඉඳ ගන්නත් මම දැන් මෙතන ඥානවාණ්‍ය කරහාරිය අපරණකට මම දැන් මෙතන බැලුවා දෙකක්. නමුත් පතන්නකොට කියන්නේ මම දැන් මෙතන කියන්නේ යෝගාවචරය රෝධ කරනවා. රෝධ ප්‍රතික්ෂේප. නමුත් කවදා හරි සම්පදේශකව හතරක් පහක් පරිවර්තන කරනවා. ආනපන දිහා බලයේ තැන්පත්ුනට පස්සේ ආයෙත් නිවිදේ කරකයි ආයෙත් මේ ප්‍රකාරයෙන් කරකයි ආයෙත් මේ ප්‍රොඩක්ට් එක කියන කියලා දුන්නාට පස්සේ ඒ යෝගාවචකයට විශේෂයෙන්ම විචිකතා භාවනාවකට දෙන්න ඉඳ ගන්නකොට කුංචි උස්මරලා දෙකක් පිළිගෙන ඉන්නේ ඒකට පටන් ගන්නෙත් නැත්නම් කෙනෙක් උරුද්ද උස්මනේ ගන්න එයා ගන්නත් පස්සේ ආයෙත් අර මම දැන් මෙතන කියන්නේ ඉතින් මේක දක්වා මේ දැන දක්වා අපිට මේ වගේ දවසක සම්බිලා කරන භාවනාවක් එහෙම නැත්නම් පරිමාර කරන භාවනාවක් කරනවා මේක ඉතින් වඩා ගන්න නම් ඉතින් තහවුරු කරගන්න අපි සීමිත භාවනා කරනවා වෙන දවසක පදින්න හතර පහක් කරනවා ආනාපානයේ පියාඹිලා තියෙනවා ආනාපානයේ ඇල්ලුවට උගත අහුවේ නෑ ඒක චූට් වෙලා තීක්ෂණ වෙලා අන්තිමට කියන්නේ ආයත යුක්තකට දෙනවා ඒකෙම තමයි ඉඳගන්න වරමක් කරනවා ඒ නිසා එන්නේ යෝගාවචරය ආනාපානේ දැසුවොත් සර්ටිෆිකේට් එක ගන්නවා ඉඳගෙන ඉන්නකොට අන්න දැන් හිතගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියන මේ සත්‍යයයි ආයතන සම්පූර්ණ ජවනි කාර්යය බලලා tempat එක සත්‍යයක් ගන්නවා ඒ යෝගාවචරය තමයි සංඛ්‍යාතිකව මාතෘකාවක්. මම දැන් මෙතන ඉන්නවා කියන එක ඉඳගෙන ඉන්නකොට විතර කියන්නේ. ඒ ඇවිදින මොකක්ද? ඒ පස්කරවලන්ද? ඒ ඉඳානියෝ කරන්නේ බැලු. ඇත්තටම මේ ඉඳගන්නකොට නැති වෙන්නේ භාවනාවේ වශයෙන් සංපත් වෙන ඒ සංඥා ගතිය උපන්දා සිදුවක් යනවා. සදාකට මේක දෙකල දැකලා ඒක අපි දැකලා තියෙන කාර්යන චන්දල ඉතින් භාවනා රශ්‍රා පංකරණ කරා ආයන ප්‍රසන්න කරා ඒකන වේලවරා මේ නිශ්චල ගතිය කියෙන්නේ ඒක වෙනම තහනවා ගන්න නැතුව අපි මේ අනුහරවල දිහා බලලා ඉන්නේ ඒක මොන විදිහට කියනවා වුණා සිද්ධිය දිහා බලනවා දෙස් හැන්දාකයි නිශ්චල දෙරණ දිහා බලනකොට දෙකේ බැලෙන්නේ නෑ දීවත්ම බැලෙන්නේ නෑ යම්දුවත් නෙමෙයි එචා ගැඹුරු වචන සභාව දෙකක් මම අම්බීර දැලය අනීරට ඒක ආකාරයට කියනවා තුනි දැලය පිළිපිටි වැටි ගැටිය ඉතින් මේ දෙකම කරන මොකද කියන්නේ ආදිමගේ තමයි හිත ඇතුලේ මට්ටම් කීපයක් තියෙනවා කැලමිච්ච තුනි දැලේසයිට සම්පල චංචල ඡපල ඉතිරෝටි උටි කොච්චර කාටද කාමන ඡපල ඉතිරි ඇතුලේ කියනවා සාමාන්‍ය ප්‍රසාරක සාමාන්‍ය සිංහල සාමාන්‍ය දැනගන්න කියන භාවනාවකදී ග්‍රාමීය හිතක මේ දෙකම කියන බව ඒ කියන්නේ සංසද බව කියන නිසා නිශ්චිත බව තේරුමකට කියනවා. ඒක නිශ්චිත බව තිබුණාට පස්සේ ඒක ජීවිතේ ඇතුළේ මේ සත්‍යයක් තිබුණොත් වේදනාවක් තේරෙන්නේ මේ නිශ්චිත බව කරේ. අත්‍යව කියනවා නිරවම කේන්ති කිහිල්ලා රහණි නිල්ලා ඉන්නේ හිත ඒකාග්‍රව පැත්තකට යනවා. මුලින්ම ප්‍රේමවන්ත වෙලා ආදරය කරන හිත රාගින් දෙස්පිච්ච හිත ඒකාග්‍රතාවයෙන් පැත්තකට යනවා. ඒත් මේ ඒකාග්‍රතාවයේදී අපිට දෙන්න යෝගාවචරය පිළිගන්න. යෝගාවචරය ඔච්චර රාජයක් ආව දේශකාව රාගින් දේශේ දිහාන වගේම අනුවනේ වරිම ආරම්භ වෙන මාර්ගයේ ඉඳගත්තු කොටම ඉඳගත්තු කොටම සංගීත පඤ්ඤාට කියන මොනවාද තැනපත් කරන්නේ මේ වෙලාවේ නැද්ද කියලා ගැලුවොත් ඇත්තටම අනිත් ධාර්මයේ විදිහට ගන්නවා මේ ඒකාග්‍ර භාවයේ මේ ඒකචාරී ගතියට ගරු කරේ නැත්නම් මේක ආශ්‍රයණය කොම්මිලා පච වේලා බලන්න ඕන ධර්මයක් කියන තමයි ඒකාග්‍ර වෙන්න පුළුවන් ඒක මිනිස්සුන්ට ජන්ම දායාදයක් හැම වෙලේ කරන්නේ මේ ඒකාග්‍රකම් බලන්න කියන්නේ එයාට ඒක කරනවා ඒක නිසා යම්කිසි කුමාරයෙක් සතුටුමමිනියෝ කියනවා අපි මේ ඒකාග්‍රතාවයේ කියන කැරක්ටරිස්ටික් ලබ්ධාවට නැරෙන හැම එකකටම භාවනාවට කරන්නේ ගණන් ගන්න. දන්නේ යම් කරන්නේ කැලේ සිටින කියනවා. තුන්දේ භාවනා කරලා යම් කැලේ තියෙද්දී අනපාරි බලන අනපන සංසිද්ධ ඒ ආරම්භ කරනවා. ඒ ඉදිරියට කියන මංගලයකට ඇතුළේ අර සංගතිය මෙතුන් දතින්නේම මොටාරු කොටින් ඇතුළේ අපචාර සතුටු යුද්ධ පිටියට මොකටද ගන්නේ ඒකෙන් අපි හිත ඒ කාම් දෙක පුරක් කරගෙන යන ඒතරගෙන අපි දන්නේ නෑ මොකද අපි හිතලා මේ යුද්ධයට කියන්නේ ඒ නිසා ඕල්ම යෝගාවතරේ කරගෙන කරගෙන දුරු කරගෙන යනකොට ලෝකයේ විශ්වකයේ හින්ද තියෙන්නේ තමන්ට නැරෙන්න පුළුවන් දැනටත් ඉන්න පුළුවන් නොසැලී ඉන්න පුළුවන් ගැතිය අපිට යම් යම් බාරයක් වගේ ජීවිත තියෙනවා කියන පරීක්ෂා කරලා උරගාල මේක මගේ උරු මේවා තේරුම් ගන්න අපි ඒක දානදර කරනවා අපි ඒක කොසල කයි නිවසල කයි නිසල කොහොමද ඕන වෙලාවෙ ඒක අදහන් ගන්න විකල්පන තේරෙයි අතිශයයෙන් කරන පුරස්කාරයක් හඳුනා ගන්න විදිහ හැලුණාට ආවිද කරකට කියනවා ඒක මොකද වෙන්නේ යැෂියන එකනට ඉලාකරන් තියෙන දේ විවිධ බලන මිසක් කලබල වෙන්නේ ආනේ විදිහට මේ කලබල හිතට වුණා අන්තර්ගතය කියනවා ආන්තියේ අන්තර්ගතය කියනවා මේ මේ කරන්න ඕනේ ආරම්භය කරන්න ඕනේ කියලා සම්පූර්ණ කෙනෙක් මේ කායගත සත්‍යයෙන් උතුම් විදිහට අදිනු කරගත්තොත් මේ විශ්ව ලෝකේ සමහිත පවත්වන කියලා එක ප්‍රතිසංඥාවක් තිබුණේ අගේ සමහිත පවත්වන ජීව උපචාරණාංශේ මතක් කරනවා එවැනි කෙනාට ඇඟිලි ගන්න, එවැනි කෙනාට හිංස කරන්න, එවැනි කෙනාට කෙලසන්ද, එවැනි කෙනාට අපායට අනිමාරයට පස්සට කෙන්නේ. මම මොන જાතිය ධර්මයෙන් කරන කල්පලෙදි මනුස්සයා නිසිකස් කියලා ගාතුරට ඇරගෙන වගේ සසාගෙන යනවා. මොකද නොවි මේ ඇතුලේ සාමර්ථයෙන් සෝරචෛසික පිටිනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා, ඒකාකාරී තියෙනවා. නෝ කලබල මේකයි ඉන්නේ කියලා මේකේ නිකන්ම අදාගන්න කියලා චිත්ත සම්පත්‍ය අගය කරන කෙනාට මායාවේ මරු උපකරණය. ඒකයි මේ පදාවේ ඒ ඒ පණ ගන්න ආදී උදාහරණසි පිළිබඳ නතර සංදර්භය දීසාරණික වේ උපකරණකෝ ඍතෝ දුක්ඛෝ ආධාරිත පිටු පාත්‍රයක් වේක. ඇතුළේ මොකක්ද නැහැ. ඉස් හොඳේ පාර්ශවයට ආදාන කරන තැනක් තියෙනවා. හරි එක්කෙනෙක් ප්‍රතිජීවක කරගෙන ඇවිල්ලා අරකට වැක්කිරුවොත් මුදෙන් කරා මේ පාත්‍රේ වතුර ටික දරා ගන්නවා. ඉස් පාත්‍රේ වතුර ටික වැක්කිරුවොත් පාත්‍රේ වතුර ටික දරා ගන්නවා. ඒක ආගමකින් මොන්නේ. ඒක කියනවා මොකක්ද මේ මහණෙනි භාවනා කරනදී භාරතයේ හිතකට මාය ඕනේ ළඟින් යනවා. ඒක හිස්. ඒක නිසා සමන්ගේ කයේ පිහිටලා නැත්නම් විතර කායගත සතිය නෙවෙයි නම් ඒක හැම වෙලාවෙම අපි මායාවේ මුතුකතු අවස්ථාවක් ඒක මායාවේ සින්නේ මේක වැරදලා ඒ නිසා අපි ඒ වෙලාවෙ කිසිම අපි කායගත භාවනා කරන්නේ ඒ වගේ ප්‍රාණිකී හොඳාවන් අපි වැඩ කරලා ඉන්නවා අපි ගියා වෙලෙච්ච වැඩ කරලා මුලකදී නැති ආවරණිකී වැඩ වෙලා ඉන්නවා ඒ මොනවා වැඩ කරලා තිබුණත් මායාවේ නැහැ ඒක මොකද අපි බඩවලද භාවිතය කරපු කඩ ආයතනයක් නැත. ඒකෙන් දෙනවා මානෙදි මේ කැලේකට අද විතරකෝ ඒ වූර්තියක් මූර්තියක් මේක ඉඳන්දී. ඉතින් කියනවා ඒක කොච්චර බඩ කරන්නේ කියලා උවසකට කවන්න පුළුවන් කියලා. අයියෝ මේකෙන් අත උවසකට වූර්තියක් මොලයක් අහුවෙන්න පුළුවන් නෑ. ඉතින් ඒ වගේ භාවිත මනසක් කියන මායාවදී වුණාම ආකාරයෙන්ම ඒ උද්වර්ෂයට මුල් ඒකේ ආරසාව තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ආරසාව ගැන නිකමට අපි හිතනවා නම් යම් කිසි කෙනෙක් තමන්ගේ හිතසුව ගැන නිකමට අපි හිතනවා නම් යම් කිසි කෙනෙක් තමන් ගැන නිකුණාරි අනුකම්පා කරනවා නම් එයා මේ තමන් කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා ඒ තමන්ගේ කාය පිළිබඳ ඇඳීමක් ඉන්දියාව පිළිබඳ ඇඟීම කියනවා ඒ තාක් මාර්ගයට ඇවිල්ලා ඉන්නත් කරනවා. ඒක ගැන නොසලකා ඉන්න මොන්නේ තාක්ක හිතින් කරන්නේ පිටිවර්ෂේ මාර්ගයට. ඒක නිසා අරසාවක් කියනවා මාර අරස. ඔය අරස මාර අරසාවක් කියනවා ඉතවල තමයි ඉන්න තැන එළවෙන සිහිය තියෙනවා නම් ඒක තමයි සතිය ගැන කතා කරන්න කියනවා ආරක්ෂ පරිපත්තාන සතිය එළඹියාන ඒක හැම පැත්තකින්ම ආරක්ෂාවක් ඒක උපමාවක් වශයෙන් කියනවා යම් කෙනෙක් හොඳටම බණ භාවනා කරලා කායගත වඩලා අනාගාමී තත්ත්වයට යන කියලා අසතමාගත ලෙවලට රහත් වෙලා ඒ නිරෝධ සමාපත්තිය සම්බන්ධ වෙන පස්සේ එයා සම්පූර්ණයෙන්ම වේදනා සංඥා පිටින් නැන් කරපුවා මේ කය නිකන් නිකන් දරකොට පාරකමෙන් තියෙනවා. ඉතින් කවුරුහරි දන්නේ නැතුව ඒක වගේ දාපලා වෙනත් කාලෙ ඉනිසිම්පල් අවදාපස් සිදුව ගිනිගන්නේ මොකක් නැහැ. ඒ කයට මොනම දෙයක්වත් දෙන්නේ නැහැ. ඒ පවතින අරසාව නිසා ධර්මානුකූල අරසාවක් ඇති උත්තරම අවස්ථාවක්. ආනිවගේ තමයි එළඹ සිටි ජීවිතයේ මිනිසයා හැම වෙලාවෙම අතරමහා භූතයන්ගේ අපෝ ජීනවලේ මායාවේ අතිභූමියන්ගේ සියලුමහා ඉතින් අපි ඒ අරසාව ඒ සත්‍ය පිටවරන් පුළුවන් මුලින් ලබන්න පුළුවන් ඒ අරසාව කීදී අපි අරසාව සඳහා කරන්නේ අරසා කියන පරිත්‍යාගයෙන් මාධ්‍ය හදවතේ පාවිච්චි කරන්නේ පරිත්‍යාගයෙන් කියන්නේ පිළිච්චිය අපි හිතනවා මේ පිළිච්ඡාහකට ලැබෙන අවස්ථාව පිළිච්ඡින් උදාහරණ ලැබෙන අවස්ථාව මුස්ලිම් මිනිස්සුනේ කතලිකායනේ අපිට විතරයි තියෙන කියලා අපි ඒක ආගමක් විදිහට සැලකනවා ධර්ම රසාවලිය කියන්නේ වගේ පිළිච්ඡාහ පිළිච්ඡින් එකට වැඩි ආත්ම බලවත්කමක් තමයි එළඹ සිංහේ කඩ කරනවා නම් අතින් වැඩ කරනවා නම් මාගේ මොන පිළිච්ඡින්වත් නලකටි චක්ක මාර්ගෝ ආරමණයට ගත කරනවා කියන්නේ. නලකටි චක්ක මාර්ගෝ ආරමණ ජීවිතේන මාර්ගයට ආරම්භ කරන්නේ. ඒක තමයි කියන්නේ අපි මන්දිරසාව තමන්සලසා ගැනීම කියන්නේ තමයි ධර්මයේ දේශනා කරන සාස්ත්‍රීය මානසිකත් එක්ක අපි ඉන්නේ කොහොම සාකරදාන නිගමනසිකේ ආසාවිය. ඒක ඉන්න හැම වෙලාවෙම මිනිස්සු උච්චේරව අරසක නිකන ලෝකයක්. ඒ නිසා මේ සංදර්ශය පුරාම තියෙන්නේ අවයන්ත සංදර්ශය. ජීවමාන සංදර්ශය. දිනාසු කියලා මුළු විනාශව නැහැ සත්‍ය පිටවසු විනාශව කියන්නේ නමුත් ඒකව දැනගෙන ඒකව ගන්න අහලා ඒකම හිතන ඒකව කරන්න මිනිස්සය උදාහරණ කියලා කිව්වා නානාත්මකාර බෞද්ධව දැකලා ඒ සත්‍ය පිටව වැට්ටා ආයසරයක් මඩකට යොමු වෙනවා ඉස්පලයක් ඉස්පාත්‍රයක් පුරවතරන් වතුර දරානාසේ ඉතින් මේ වැනි අපි තේරුම් ගන්නදී අපි දු අක්ෂරමකට අපි තේරුමයි කියන ඒ නික්මකට හිතන අපේ දරුවා අපි පොතෙන්ද විවෘත කරලා තියෙනවා අපි දරුවා අපි දුර කරන්නේ කොහොමද අපි කොහොමද අපේ ආවා අධ්‍යාපන පාරමාලාවේ මේ දරුවෙකුට එළවෙච්ච කිසියක් ගැන කියලා දෙන්න මොන පාඩමක්ද ඉතාලම ඉතාලම අපි ආනන්ද කුංචු උගන්වනවා දුන්න උගන්වනවා ආපාරස උගන්වනවා බලටි කරන උගන්වනවා බලටි කරන උගන්වනවා මේ හැම එකම කොහොමද බලන්නේ කියන කැරටි හරක් විතරයි බයද වුණා මේ බයලා නෙමෙයි මේක බය උනන්දට ඒක කිසියෙ කඩ කරනවා නම් ඊය ආරක්ෂා විතර අපිට කවදාද දුක්ඛේ තාවෝලේ දුක්ඛේ තාවාන්න කෙනෙකුට දෙන්න දෙයක් නැහැ. නමුත් මේක නොමිය දුන්නද ගන්න කෙනෙක් නැහැ. ගන්න කෙනෙක් නැහැ. ඒගොල්ලෝ කියනවා මේ දුර්වාතිකල යන කියනවා ඕන තරම් වෙලා. ඒක ඔක්කොම නැතකල දුකින් දාලා කියන්නේ. බාහන් කිව්වේ පස්සකට ඇගේ කිච්ච හදිස්සියක් නැහැ. මයිටි උදාහරණ දෙනවනේ. ප්‍රශ්නයක් ඇත්තේ இந்த முழு ஆரம்பம் අප්‍රමාදී ප්‍රමාණයක් බවට පත් කළ වෙනවා. මුල පැත්තෙම දීනි පොලේ සීනිය දාලා උඩට පත්තර ගලවන්නේ. ඊගාට මේ දේ අන්තරම් කියලා මේ අප්‍රමාද වීම සඳහා කරවතනසේ දේශනා කරගේක. මේ තමයි හැපිච්චේ සුදු මනුෂ්‍යකය. ලැබිච්ච මේ දතාම් ධානි සුදු කිඳුමාන නොමිලේ ලැබිච්ච මේ දේ ඇත්තටම දාලා අපි අධ්‍යයනයේ ආරක්ෂාව, පිළිපින් ආරක්ෂාව, පිළිකුලේ ආරක්ෂාව, ගුරුදායි ආරක්ෂාව කියන එක පොඩ්ඩක් එහාට ගොඩා. මනෝන වාසේ කියනවා අනේ මේ ආරක්ෂාව කරගන්න හරියට පිළිපින් කියන්නේ නෑ ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනේ මේ විවිධයේ කල්පනා මහත්කාරණ කියන්නේ නෑ කියපුවාම මේ පිළිපින් ගැටලු දෙකකින් බලින්නවා. ඒක වර්තබද්ද වර්තන දීලා ඇත්තට දඩ නියුණා වගේ තමන්ගේ ආරක්ෂාව තමන් පිළිබඳව කතා කරලා තියෙන්නේ මේ කරන වක්මදී ආරම්භ අනිකුත් ආගම් වල තියෙන දේවල් අපිට උපහාසයට ලක් කරන්න පුළුවන් උපහාසයට ලක් කරන්න බැරි බෞද්ධයෝ ඒ වල නියතදී තියෙන්නේ මාර්ගයට අවකාශය කරන සම්පූර්ණ පාර්ශ්ව විස්තර කියෙන්නේ අපි নানা ආකාර දේවල්. ඉන්සා මේක මේ උපමා ඇටේ පාරකට හරියට පැහැදිලි. නමුත් මේක කරාගෙන ගියාට පස්සේ මේකට ඉදිරියට ගත කරන්න ගියාට පස්සේ තමයි දෙන්නේ මේක මේ පහසු ටික තේරුනාට මේකේ ප්‍රශ්න තියෙන්නේ මේකේ ප්‍රයෝජනේ තියෙන්නේ නැවත නැවත කිව්වෙන් ඇති වෙන ගැටීම. ඒක දවසක් කරලා කෙවට මහා ලෝකෙසක් වෙන්නේ. නබරකට විමර්ශන කෙනෙක් කතා කරන්නේ නම් ඒක සඳහා අර ඉස්ලාම් බණ අන්දරසේ ස්විච් කරපු ලක්ෂණවල ඉස්ලාම් බණ අන්දරසේ ස්විච් කර ආරම්භ ධාතු වීර්ය විදියට කරලා කරලා ගැනීම ගන්නකම් අංශ කරනකම් ඉඳී ඉඳී ඉඳ තමයි අපිට ආනාපාන සතිය කියන සංකල්ප සම්ජානනයක අභ්‍යාසයේ සීමාව වෙනවා. අයි වම දක්වන බල බලා සක්මන් කරන්නේ අපි සක්මන් කියන සීමාව වෙනවා. ඉදිරියට කටයුතු කරනකොට චේතනාපූර්වක අපි බලා දක්නා පුරනකොට නැලිමක් හතරකට තාතමා දිනකොට පිළිසෝන සත්‍ය එක එක ක්‍රියාවක සීමාව වෙනවා. නමුත් තමයි ඉන්දියාවේ හිත පවත්නවා කියන්නේ. ඉන්නේ මොනවා හරි කරන්නේ ඉරියව්ව හිත පවත්නවා කියන අර පදියන්කේ මුදාරම කරන එක පිළිබඳව සුක්ෂම කාරණා කරන බලු කෙනෙකුට ඕනේ නියෝක ඕනේ දැනගන්න ඕනේ සිද්ධාන්තක ඒ ලදරද විහාරයේ උපයා ගන්න පුළුවන් ප්‍රමාණය දීර්ඝතර පස්සේ එයාට ප්‍රශ්න කරાવી මොන ඉරියව්වෙද සතිය පවත්න්නේ බැහැ ඒක කියනවා ඕනම ඉරියව්වක ප්‍රතිඵල ගන්න. ඒක නිසා අපි ඒක වගේ පන්තරාකාරය යන්නේ ආධුනික කරා. ආධුනික කරගෙන ඕන පරිසරයකට කරදීලා අයත් කරනවා කියලා අනුශීලව බාධක අයින් කරලා මේක ඉස්ලාම අනුගමනය. අඳුරලා දීම උරුරටයි කියලා තමනමත් කරන්නයි කියලා උතුම්මන්තවල වැඩ. නමුත් ඒක දිගින් දිගට පවත්නවා කියන එක මොනතරම් කාර්යයක් වගේ වෙන්න. තමනමත් කරනවා වෙන්න. පුදුජනන්තවල වෙන්න. නිසා හඳුනා ගන්න පස්සේ ඉවසන සත්පුරුෂේ ඥාන ඒ අස්පනාවේ පෙළ මේ පුංචි ආරසාර වගේ දෙයක් සත්‍ය වගේ දෙයක් එලිමසති සීල වගේ දෙයක් නැවත නැවත කිරීම සඳහා සියලු ක්‍රියාකාරකම් විස්තර කරගෙන ඉන්නේ ඉන්නේ ඉන්නේ සත්‍ය වැඩෙන ක්‍රමවේද හොය ඒ ක්‍රමවේද හිමින්දී එකයි දුරාංශ කියන්නේ සමර්ථාන්ත පෝෂිතෝ ආරකරන්නතර සමගී කියනවා අරයන් වෙලෙ මට ආවයි. මගේ කියන වෙන්නේ අරයන් කියලා දෙනවා. එහෙම නැතුව අපි කුරුකිරිකාව හිලනවා මේකේට නිවර්ණය අල්ලකට කරගත්තු කිසිම කරන්නේ. අදාවක් ඒක නම් අසරණ වෙනවා. ඒක භවනා කරනවා වගේ අපි භවනා කරන්න නතර කරලා ඒ කරනායේ උදව් ඉල්ලගෙන සමජීව ඒකට කියන ප්‍රකාරයකට මේ වගේ අපි කිසි මොකක්ද කියන එක සඳහන් අපි කියන ආදාරණ එකිනෙකා විශ්වාස කරනවා. එකිනෙකා කියන සමගි විස්තර කරනවා නම් අපි ඒ අදහස එකතු වෙන හැම චිත්තක්ෂණයකම මේ මනසුව ආපේකින් කරකට අපිට ආදීවමක් කරනවා. සභාවක එකිනෙකාට නෙවෙයි විශ්වාසයක් ඇති කරගෙන මට ඉන්නේ එකම සරණ තවත් පහරණකට යන්නේ විතර වෙන මොකම දෙයක් නැහැ. ඒ නිසා ඒ පිළිසත් එක්ක හදා බෙදා ගන්න ඕනේ අවශ්‍ය වෙන්නේ නිර්මාණය වෙනකොට සුවාම ඒ මැද අනිවාර්යයෙන්ම කෙනෙක් පැලින වගේ අපිට පහසු ඒ නිසා අනිත් පැත්තේ කියනවා භාවනාවේදී කායගත වාචී විවාහකමසු මුත් වෙනවා නම් ඇතුළතම තමයි දෙලේ වෙනවිලා වසානවා ඉන්න පුළුවන් ප්‍රතිපිටිකේ විවිධ අන්තගත නිර්ණයකින් භාවනා කරන්න විවිධ තමයි වශයෙන් කියනවා. සමහර තේරෙන්න පටන් ගන්නවා භාවනා කරන්න ඉන්නේ මෙතනයි මෙහෙම භාවනා කරන්නේ මෙන්න මෙතෙන් දැන් මම යන්න ඕනේ. න්‍යය අතර භාවනා කරන්න කියන ඒ දෙකම එකම තමයි භාවනා කරනකොට භාවනා කරන්න නැතර ඇසුර භාවනා කරන්න නැතර අපි නියවන ගැතිය ඉදීම සිදු. එකෙන් නම් කියන්නේ පසුගිය අවුරුදු 30 ඇතුළත අපි සංසාරවල නිවි ලෝකෙට මුඛතෝ වෙලක් ඇතිවෙනවා. භාවනා කරන්න ඔය කොච්චර ආත්ම ප්‍රශ්න දුන්න කොච්චර ස්නාන දුන්න කොච්චර ගෝවින්දලෙන රෝග තිබුණා ඒත් ශක්ති ප්‍රමාණය භාවනා කරන්නට කෙරෙමින් උරුම ප්‍රමාණය ඒක උගා කලු කරනවා මේ කලු කිදීම ඉක්මනට කරන්නේ නම් ඒක කලු ඉන්නේ කියලා ඉතුරුනා කියලා කියන්නේ සාල ශිරසක්පත් ලැබෙන ආදායයක් අන්තිම මතක තියාගන්න ඒක නිකන් ලබන එකක් විතරක් නෙවෙයි මහත්කම අනිත් අයට ජීවිතු සේවයක් අනිත්‍යනාගේ සත්‍යයට අනිත්‍යනාගේ කායගත සත්‍යයට අනිත්‍යනාගේ වර්තමාන ඉලෙසින් සත්‍යයට අපි තව තිබුණ පරදාකත් නරකයි සමානයක් ඇති කරගෙන ඉන්නේ. අර මම කවදාකත් නරකයි තව තිබුණ ද්වේෂයක් ඇති වෙන්නේ කාටද? පරදාකත් නරකයි තව තිබුණ මොහොනේ මොනවාට උදාහරණයක් කරන්නේ නැහැ. ඒක කෙරුවොත් මගේ සාමාන්‍යයෙන් ඒකාන්තික රාගයෙන් පස්සේ වෙනවා, ද්වේෂයෙන් පස්සේ වෙනවා, මොහයෙන් පස්සේ. එනිසා නිකායයේදී ඒ කෙනෙක් හැම කෙනෙක්ම භාවනා කරන යෝගාවචරයේ කියන එමෙත රාතන් මාසිනමක් කියන යැත්තෝකේ පිටින ගතිය ලබනවා වෙනවනම් ඒ අත්ංගෙන් තමයි තමයි ඒ අනුකූල වෙන්නේ ඒ නිසා භාවනා කරන්න නැතෙදී අපි අපි කාර්යයෙන් බලන්නේ මිච්ඡර අමාරු ලබනක් අමාරු බලක් අමාරු දුරයක් උසාවන කෙනෙක් කියලා ගැරන්ට් කරනවා වෙනකොට චුම්බකසෝලේ ඉස්සරහ කතා කරන පටන් ගත්තොත් මුලින්ම කියන්නේ මේක මිනිස්යන් අතර මිනිස් කය කියන අයතර මිනිස්කම සාකල කටයුතු කළොත් අනුකම්පාවෙන් ගෞරව කරගන්න අපිට එන්න තියෙන අවශ්‍ය සමාජික ප්‍රශ්න පරිවිලා භාවනාවේදී සාධදීශල ප්‍රතිකාරී ඇතර සර්වඥාන්සේ අපි නිජදී තවත් බලාපොරොත්තු වෙන හැම සතෙකුටම එන්න තාකක පොළොවට මිච්චිලා එන්න ස්වභාවයේ නියුතු කරනවායි කියන්නේ කියලා අපි ආධුනික දෙයක බාර ගන්න අපි බාර ගන්න අනුගමන මිනිස්යන් අතර අපි සංස්කෘතිය ගන්න කරනවා. ඒ නිසා යන්නේ තේරෙනවා ඒ උනේ වැඩිලා අන්තිමේ සතුරු සම්පේක ගහකට බලපතාවක් මානිකරන්නේ තුනට පටන් ගන්නවා. එතකොට මුළු විශ්වයම සැලසෙනවා. ඒක දෙකේ ප්‍රශ්න කෝවා කියන දකට යන්න පුළුවන්. ඉතින් මෙව ඇත්තටම කියනවා නම් කවුරුදු හතරක පණහාර ඉස්සලා එන්නේ ඉඩක් කියන කීවට අදාළක් තිබුණා මම දේශීය ඇයින් වයිසකට ඒක දන්නේ ඇයි මේ ආපු අවස්ථාව සායකදී අයානෝ බලරසු ගතිය නෑතකදී ආපුවා වයිසකයි ඉන්නකට ඉතුරු නම්බු දෙකේ ලබාගෙන නෝ දුක නම්බුවක් තියෙනවා මේ වයිසකට දුක්ක් බලන්න තරමේ දෙවෙනි කරන් කරා බිලිවිලි පරම්පරාවක මේ වගේ තමන්ගේ කය කය අනුව බලමින් භාවනා කරන අරමුණ සත්‍යකාර අරමුණ කරනවා නැත්නම් අපි දුරු සුන්දරිකාවෙන් නිවීම කරන්න හදනවාද එතන අන්ති කාමයේ ධර්මණ්ඩ ඡායාවුණ කරලා උත්සාහ කරනවාද එතන අන්ති ද්වේෂයට කරන්න ද්වේෂ විචුන්දය කරන්න හදනවාද එතන අනුමත් කරලා ලාභ ලබන්න හදනවාද අනුවරට හරිනම් කියන්නේ කුණියට කරා අපිට ආකිට අපිට ආරම්භ පාදයි. එනිසා හොඳට මතක තියාගන්න නමුත් ඒක යොදන අතර ගන්නත් ඒක ආනිසංස විඳින අතරේ ඒ ඒ භාන් පරිවිදේ නැත්නම් තමන් විදිහේ කායගත සතිය නම් නම් හැම කෙනාම ආගම් ජාති දේශ මුකුත් නැතුව දෙන්න පටන් අරගත්තොත් ඒ කෙනාට බුදුජානක වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ මහා රහතන් වහන්සේලා කිව්ව නැති වුණාට ඒ ශක්ති ප්‍රමාණයක් අපි කියන ආදර්ශ බුදුමාහාර වර්ණනකට තියෙන ඒ සාන්තිෝගේ කායගත සත්‍ය සම්පූර්ණ කිවිදෙවි පාසලේ මේ මානයට ඕන දෙයක් සම්පූර්ණ කරගන්න. ජීවිතේ කටයුතු ලෝකෙ දුන්නා සම්මත ලෝකෙ ඇඳෙන කිසිම කෙනෙකුට බයලජ්ජ දෙන්නේ නැහැ. මුන්න තරම් දුන්න කෙනෙක් බයලජ්ජ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ වයස දෙකකින් තොරව අපි ළඟදී කියනම මොහොතේ සංකප්ති ආත්‍රේ කරුණුත්කේ විතරයි දින කොහෙද කුමක් තියෙනවා. ජීවු මහත්කක නැති වුණාට අවාහන කවර බයලච්චාව කියන ක්‍රීෂන් අපිට හදා ගන්න පුළුවන්. මේක ජීවිත ආදර්ශය දෙනවා නම් ඒක ගැන ලැබෙන ආශාව ඉන්නකොට විතරක් අපිට ඇතුළත් ඒ සර්වඥාසි පවා පෙන්නලා තියෙන එකක් ඒ සමාහරයට අවසර දුන්නා නම් මායාවේ දක්ෂකමකට කියන අපි දුරවම ඒ සුදුමන කරන කියන එක තනි ක්‍රියාමාර්ගය තමයි ඉලවිච්ච මනුෂ්‍යය මූලක නකුලට ජය වැඩවට යනවා නැතුව භවනා වුණත් හොඳයි යෝගාන්ට යනවා නම් ඒ කය මනුෂ්‍යය ඉතිරි කයක් කියන කොටසක් ඒ කය පැවිදි කයක් උපරිම කයක් කියනවා ඒක මුස්ලිම් කය අතෝලික කය කියලා විතරයි. අනුශකම නම් අනුශකම කියන්නේ ඒක නිසා බෞද්ධයන්ට විතරයි අපිට ඒක උදුට කියන්නේ. මොකද ඒක මානකාරයෙන් කරේපා. ඒ ආදර්ශයට දෙහි පුළුවන් නම් මේ කය කයano බලනාසුන් කයකට සත්‍ය මුදකරන කරගන්නගත්තු මම හිතන්නේ බොහෝ කල්කින් ඒ අපි පරණ සිංහලයා කරපු ඒ ප්‍රෞඩත්වය මේ කෙනෙකුට උදා ගන්න බැරි මේ කුංචි රටේ ජීවිතයේ දේවල් අප ගන්න කෙනෙක් එච්චරම ඉතින් කෙනෙකුට අපි ටිකක් අන්තර කරගන්න වෙයි දෙකතර දැන් යන්නක් තියෙන වෙලාවෙදී අපි ඒක කරන ගමන් ඉතින් ඒක ආදර්ශවත් වෙන විදිහට අපි පුදුලෝ අපි විතර පැමිණි සම්මියක් තිබා ඔක්නංගලා ඊගා පරම්පරාවට දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා ඉතින් ඒක මම වගේ මිනිස්සු කැමෙන් දැන් වල තේරෙන්නේ එන්නේ හම් වෙන්නේ උදාහරණයක් භාවනා කරලා පිළිස් සමානලාට මුචිනාටම ඒක කියන බැරිවේවි නිසා ඒ වෙනි පෙරමකට ජීවිතය ගත කරන සියලු දෙනා මතක තියාගන්න ඕනේ අපි ජීවිත රටාව හඳාම අය පිළිබඳ එලෙමසිය අපරණුනේ එනවා ඉන්දියාව පිළිබඳ එලෙමසිය වැඩි වෙනවා නම් ඒක ඇතුළත ධාතයකට බාහිර ධාතයකට ඒකාන්ත දිවුකාශනය ඒ දිවුකාශනය වැඩි කර ගැනීමට සිද්ධ කරනකොට ඇති වෙන්න ඕනේ කිසිම කෙනෙකුට සාමාන්‍ය බුද්ධිය අරුවක් නැහැ ඒ ආකල්පය ඇති කරගෙන කියන අනුකූලව සම්පූර්ණ සප්පාය ගන්න ඒ දෙස දියුම් කරවන අදවසේ ගන්න දේශනාවක් තීසුවක් නවීවා සුපරකරණයි දවසේ ගන්න දේශනාවේ ප්‍රකාශ කරනවා ජීවිත යාමකරණය ඒ කායගත සත්‍ය පිළිබඳ වෙනස සිහිය පාර වේවා අමොද ප්‍රශ්න කියනවා කියලා මම හිතන්නේ අපේ ආගමනායන කීයට ප්‍රශ්න පිළිතුරු සඳහා කියලා අපි වෙනස්නා දෙන්නේ විශේෂ ප්‍රශ්න සභාවදී Thank you. අනේ පිළිවෙලට උත්තරාණිය පොදු බලනවා සම්පතන් කරපටි අනුගමනයේ කයි ජීකේ මයන වෙලාවක් අතට විතර දිනවා බලන කරන්නේ කොහොමද කියලා ඒක මොකද නැත්නම් ඔයාලගේ වගේ කරලා තමයි ගන්නේ විදම බලපෑම් තියෙනවා අනුත් වෙනවා මෙතෙක් කරපු දේශනාවට පොඩි අත්දැකීමක් විදිහට කියනවා නම් අපි අපිට ගියාට පස්සේ ඒක ආරම්භයක් වෙනකොට මේක විතරයි ඔලොව කියන අනුමතිය මාර්ගමාර්ග විදිහට අපි කියන එකලා ගන්න මේක අපිට පාස්පෝර්ට් එකකින් කරලා ඒක ආරම්භ කරපු විදිහට ඒක පාරක් බලන්නකොට මේ සක්මණ කියලා මේ මානවද නැහැ විශාලමක් තියෙන්නේ ඒක තමයි අනුකරණ කරගත් සක්මණ එනි මේකේ සක්මණ කරගත්ත මේකේ භාවනාවෙන් කරගත්තම කියලා ඒ සක්මණ අනුකරණ දෙක කිසිම ඉතරක් නැහැ මම දැන් මෙතන ඉඳගෙන නෙවෙයි මම දැන් හිටගෙන ඉන්නේ කියලා පරියන්ගෙන ගියාට පස්සේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගත්තා වගේ හිතගෙන ඉන්න අය අපි අනුගමනය කරා. මම ඇත්තට කරගෙන ඉන්න කිව්ව වරණ මානසික ඇඳුම් ප්‍රශ්නයක් නෑ. ඒකවල තමයි දෙහිත් ඔය ඉඳගෙන ඉන්න කය සුරෝණේ කරලා පිළිමිලි ගැදී ගන්න. ඉඳගෙන ඉන්න කය කුණ්‍යක් වාගේ ඉතිපරදවක් වගේ සත්‍යයි. මේක තේරුම් ගත්තා නම් මේ ජීවිතයේ පිටකදී ජීවිතයේ තියෙනවා. ඒකේ කාරණා සම්පූර්ණ පටන් ගන්න. ඊට පස්සේ ඒ හිතේ ඉන්න කායය ඇවිදිනවා. මොනම භාවනාවක් නැහැ. මොනම මෙහෙවීමක් නැහැ. අනිස්තරකෙ පිටි විනාඩි 4ක් පහ මුංගතර දිවිනිසුර නැති කියන උතනකින් ආන හිර කැඩෙන්න ශරීරයේ අර්මණිය වෙන්න ඉතින් අතර පහක් ඇවිදින්න. ඇලින් බලාගන්න ශරීරෙක හොඳ ප්‍රශස්ත වේගයක්. ඒක දෙන්නේ නැහැ. හරියට ඇවිදින්න කියන අතිවිදි වේගය කරා කරා නායකයකට උදගත් ඇවිල්ලා අලියන් කියන මං ආනාපානදීන මං රූපයල බලන්නේ අපේ ජීවිත සාපේක්ෂව මන්ද යටි කය බලන තියෙන්නේ ඒක නිසා අවධානය කැරෙනවා ආනාපාන නාස්කාරයෙන් බලන්නේ එවිදිනකොට අපි අතුල කුලේක දිනකයි බලන්නේ ආනාපාන නිකේතනකේ බලන්නේ නාස්කාරයෙන් ඇවිදිනකොට මේ මම බැලුවා මේ තරම්. මේ මම බැලුවා මේ තරම්. ආශාසින් කියන මේ චිත්තේ මොකක්ද කියන බලන්න. සක්මින්න අය කියන චේතනාපූර්වක වැඩේ කරන ගමන් ඒ චේතනාපූර්වක දේ කරනකොට අපිට කොහොම විවාහ කියලා දක්වන්න දෙවි කියලා. නැත්නම් දක්වන දේ කොහොමද මම දැන් වම දෙවි කියලා කියන විදිහට සත්‍යී පරීක්ෂා කාර්යය. අධ්‍යාත්මික කොට අපි අතිව වහරදෙනේ මනසේ උකරන්නේ චක්‍රණිත අපිට අරගෙන මනස. මනස ආයෙදවන්නේ අනේකට ආයෙදවන්නේ අනේකට කිස්තාවරද ආයෙ ආටි වෙනස්කම් දෙක පරියන්තේ ලක්ෂණ වෙනස ඉතින් පරියන්ක පිළිබඳ යමදක මතිනික සංසන්දනා අනුකූලව අන්න දෙලික දාලා බලන්න පුළුවන් මේ දෙක එකිනෙකට අනුකූල ප්‍රතිවේධව පස්සේ විශ්ව පරියන්කේ දික්ක කරලා ආරින්න හොඳයි මම කිව්වේ දේශනාවේදී සඳහන් වෙච්ච කාරණාවට සාපේක්ෂව අධ්‍යයනයේ විමුණක් සම්පන්න වීමෙන් තුළ සංසන්දනය කෙසේ නමුත් සම්පූර්ණ පිළිබඳව අපි පරපතෝත්තර කියලා කියනවා දේශනාවන් කියනවා යෝගී ආදාය ඡන්දයට සම්බන්ධ කරලා කොහොමද අපේ ආයතන සම්බන්ධව ඉන්දියාවේ සැලෙන අවස්ථාවේදී සිතා නැරඹුණු දුරේ සංය ප්‍රසෝණය විඥාන ආරම්භයේ ඇතුළු සිත් පරම්පරාව ඇතුළු ප්‍රතිනියාවේ මොසතාවේ මේ අනුමත ඇතිවෙනවා ඒ යම් ආරම්භ මනසකාරයේ මේ වරදාක නැසෙන් මේ විදර්ශනාවට හැරීමක් මේ විශේෂව කමෝවිදේ ආනාවේ පාඩාවේ ඒ සිද්ධාන්තයේ බලන්න පරිපූර්ණ කාර්යය මොකද මේ හිතගෙන ඉන්නකොට අතීතයේ හිත පිළි වර්තමානයි. මේ කියලා කියන විදිහට මෙතෙක් කරගෙන ආපු පිළිබඳව අතීතයේ හිත කියනවා. එහෙමද ඒක විපස්සනා කියන්නේ එයිසයි ප්‍රශ්නවල කැමති නම් සාරව ජීවිත කරන්නේ. සම්මනි කෙලවලදී හිතගෙන ඉන්නකොට මම මෙතෙක් කරපු දේ පිළිබඳව අර්ථකථනයක් ඒ පරිපූර්ණ කටි නැවත දක්වා ඉන්න පිළිතුරු කියෙන්නේ ඒක නැත්නම් වර්තමානයේ මෙහෙම ජීවිතයක් කියන්නේ අවුලක් දෙන්නේ Thank you. මේ භාවනා කරන්න කියවන්න නම් උඩට ඒකේ මයිත් එක එනකොට වෙනවා. නරක කරන දෙයක් නේද හරවත් කරන දෙයක් වෙනවා මම ආවන කරනවා ඒක මම ඒක ඉන්නේ ඕගලේ. ඒක ඒක ඉන්නේ ඉන්නේ ඉන්නේ මම දෙන්නම් මේකට ආදීය උත්තරයක් මේ විදිහට මේ වගේ පිටසක් එක මේ වගේ තරමින් මේ කියන සම්බන්ධව අමදාන වෙන්නේ නම් කුරුකුරක් දාලා නැවත කරන්නේ කොහොමද කියලා ප්‍රමාණය ඉන්නේ ඉන්නේ කායගත සති වැඩි වෙදි වෙනවා ඥානපරිණික යාළු වෙන්න යාළු වෙන්න විනීකිලි වැඩි කරන වැඩි කරන මේක අඩු ජීවම අපතවිදුවා සති දුමා කායගත සති දුමා කියලා ලැබේ ඉතින් කෂේතාවෙන් පාරණම් කරන්න එපා අද දැනගත්තා මේ දුකලයි සයිසික මාගේ සයිසික නැත්නම් කෙලෙස් සයිසික මුදිනා කෙටි උපකරණ වැඩි කරනවා කරගෙන කරගෙන යනවා අපිට මේක පටන් ගන්නකොට ඉස්ලාම් දවස් කරන් නිදිසු ඉන්ටිවිජුවල් අනුමත කියලා ඒක තමයි අපිට ස්පනාවිත විද්‍යාන වශයෙන් දැක ගන්න පුළුවන් මේ විද්‍යාමාසෙ දෙන්නේ ඇත්ත ටාගට් ප්ලෑන් ලක්ෂ්‍යවලා ඒකට විදින්න පටන් ගන්න මිනිස්සය ඊට විදින්න පුළුවන් මිනිස්සය කොහොමද ලෑලේවා විදින්න ගන්න බැහැ You can lay down this time, you can run down this time, you can do that වෙනවා කොච්චර කාලයක් ඇයිද තමයි ඕන කන්ටි ජීවිතේ ඒක තමයි ආර්ථික ක්‍රම ටාගට් එකට වදින්නේ නමුත් කවදායි ගුරුවරයෙක් කියන්නේ මම ඒක විතරක් දී. මේක කියන්නේ ඒක කරලා කරලා කරලා කරලා ඒකයි මම වයසට කටි දැනුම් පොඩක් අත්දැකන්නේ මේ කරන්නේ වෙනවා නැතිද අපි කියන්නේ ඔක්කොම බෑ කියලා දැන් මට මතකයි දැන් බෑ. ඒ නිසා මේක නැවත නැවත කරනවා නම් මම වයිඩයි කියන්නේ නැහැ ලංකාවේ කියලා කියනවා. මේ නැවත නැවත කරනවා නම් ඉතින් අපිට ගහපා දෙන්න සම්ප්‍රදාය විජේ මුනිල් කන්දාට බෑ. මොකද ඉන්නේ වෙන්නේ නැහැ නේ අපිට. ඒකලන්ට ඒකම පුළුවන් දැනගෙන නැවත නැවත කරනවා. ඉතින් අර පරිවෙන්දා සාපේ කියන උත්තරවම සාර්ථකයි. ඒ මේ දවස් තමයි ආපැති පිළිපත් කරන්නේ කියන උත්සාහය. ඒ කිසිම කෙනෙකුට අනුත්‍යාගනි කෙනෙක් නාමයක් නැහැ. පශ්චාත්තාපයට කාරණාවක් නේ. දැක්කලා පිළිගන්න දෙලේ අනිබෙදී අනිබෙදී හිත අරමුණේ පිළිගන්නකොට මේ හිත පිළිගන්නට නොසලකා සිටීම. අරමුණට වැළිකුව සැලකීමේ ඉතිරි හේම ඇත්ති හේලෙන්න. මොකද මේ බඳ වෙන්න පටන් ගන්නවා. බෝධ වෙන්න පටන් ගන්නවා. ඒක තියාගන්න භාවනා ජීවිතය අස්සක්කට යනවා. ඒක නිසා අපි මේ මේ ජීවිතවල දිනුම් කරන්නේ. ඒකත් වෙන පිටින් කරලා බලන්න. බලලා මේ වගේ අපිට සාකච්ඡාවක් යන්නේ කියලා කීමක් කරනවා මම කියනවා. ගමන සංග්‍රහය ආලෝක භාවනාවේ සිටු ආලෝක වේලාවේ සිටු භාවනාව අධ්‍යයනයේ සමානව අනුශීලනය කරමින් ඉස්සරහ

ඉතින් තේරුණා තියෙනවා. තේරුණා වාස්තේ වෙච්ච දේ ඊළඟට වාර්තාගත කරන්න ගන්නවා. ඒක නිසා සම්පතක තියෙන එන්න අයි පුස්තක ගැනීම හෝ එළගවීම එළගෙයි කිරීම හරියට බලන්න කිසිම අයිතිවාසිකමක් නැහැ සිද්ධ වෙන දේවල් ගැන කතා කරනවා. විවිධ ශික්ෂා කරණ අපි හිතාන තරකට දේවල් ගැන අපි ලොකු කර්මපරවත් කරගන්නේ ඥානකම් දෙකේ. අපේ කායය මුන්නා සිද්ධ වුණා කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වුණේ මේ ආදාත සංස්කාර වෙන්නේ ආදාත කිලිසින්නේ. මේකේ අදහසිය වරිත් ගන්නත්. ජීවන බාහිර නිදාගෙන බඩෙත්තිය. අමුදවල නිද ගන්න නිදාගෙන පාර සහජ විශ්ව කරන අය. වාසකම් මේ අර ඔක්සිජන් ප්‍රමාණය බැලන්ස් කරන්න ඕනේ. ඒක ව්‍යාපාරික නැතිවලා ක්‍රියාකාරී ලෙස තැනකට යනකොට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනකොට හිත මොලේ ඒක උඩට උතනකින් අධ්‍යක් වස්තුවක ඇයි. ඊට කෙන්දර ලෝකයකට පිළිකට දානවා වේකදේ දාන්නේ ඔක්කොම ඉඳලාත් ඒක. අඩකඩ අඩකඩ. ඒ දාන දාන වෙලාවේ සුවාසයක්. ජීවිතේ කොහොමද සිද්ධ වෙන්නේ වර සංකල්පයෙන් බලලා. කියලා කියනවා කියන එක. ඒ මේ කරා කරන විශ්ලේෂණ කරලා තියෙනවා. අරකට මොකද සීල සීය වැඩම කරා. කය ජීවත් වෙන වෙලාවට ඉන්නේ එකට වෙන මුත්‍රා ආකේතික අසුචි වාහක ජීවනයේ මේ ස්වේච්ඡිත සිද්ධ. අධ්‍යාපනයේ එන්නේ කිදෙලම නැතු. මුත්‍රා වාහක ජීවනයේ ආකෘතිය දෙය. කෑවක ටික දැන් ජීවන. අපේ මොලේ කරන්නේ. ඉතින් මොනවද කරන්නේ? ඒක ආහාර ටිකක් දැන් ජීවන. ඉල්ලකට මේක තරකල පොකේ ඉන්නේ නැක සිද්ධ. ඉතින් ඒකකොට මේ පහ කියලාද නැත්නම් කෙනෙක් හැබැයි සමාන කාර්යවල කර්ම විචාරාත්මක දිනුන මම පහ කියනවා. දැන් බැලුවොත් අපේ මේ කාණ්ඩ. සමාන කාර්යවල කියන්නේ මේ මරන්නෝන නෑ අන්නේ නෑ නිකන් එළුවෝ. ඉතින් වාරකට ප්‍රශ්නයක්. ඊට උපකාර තමයි. අන්න ඊට පිටියේ කියලාද නැත්නම් මරන්න වෙනකොට අපිට ඒක ගන්න ඕනේ කියලා පස්සේ තේරෙනවා. මේක අනිච්ඡානුකේෂින් මාගේ ජීවිතේ පරිවර්තනය කියලා. භවනා කරනකොට අපි දානවා. අපි කියන්නේ අනන්ත වශයෙන් නඳු දැක්කු. කියලා වෙනවා. මෙතෙන්දි කියලා වෙනවා අපි නෑ දුරු නිදි කියලා ටික හදිරි කියලා එනවා. අතිරි කියලා නැත්නම් මම අර දුරු උගල අඳුනවා. ඒක තමයි අපිට කියන්නේ. ඒ කියලා කියනකට අපි කියන්නේ. අපි කියන්නේ අන්තෝ අපි නෑ සැලකෙන ශාන්තියට නියමිත ආරාම නියමිත සිට පිළිගන්නේ අපට ඇතිවෙන බල විශ්වාසයෙන් දැනගන්න. විශේෂ ඥානයේ ආරාම ජීවිතවලදී විනාශිය. ජීවිතේ අපි සාමාන්‍ය ඒ උන්හන් සමන සුගන්නේ මේ වසුබෝධය වෙනේ කොයි තරම් කොටලක් කරනවා කොටලක් කොටලේ ඒ වසුබෝධය කරලා කටලු නැහැ ඒක හදලා තියෙන කුංචි කරා. ඉතින් අපි හිතුවත් ඒක මේ ඔලිකොල මිස් කරලා මේකේ තියෙන වාදය ඔලිකොල සෙන් වාදය අයින් කරන්න ඕනේ. ඒක ඔලිකොල සෙන් වාදය අපි කෙලෙස් කියන ඒක අයින් කරන්න බෑ. මේක දැක්කෙන් දැක්කම වල හරියන්නේ. මේක කරමු සිද්ධාන්ත. නමුත් පිටිපට යන්නේ ඒක එකට කරන්න කියන්නේ. ඒ පාන්තිරය ආරම්භ කරන මුල් කලකට එමි එමි එමි වතුර මොකද වෙන්නේ මේකේ වතුර ඇතුළට යන ප්‍රමාණයට ඇතුළතිනවා පිට වෙනවා ඉතින් වාටි පිට කරන්න ඕනේ මේක මොනාරි පුරවයි පුරවන්නේ සත්‍ය සත්‍ය බිඳුවක් ඇතුළට යනවා වාටි බිඳුව පිට වෙනවා සත්‍ය බිඳුව දෙකක් ඇතුළට යනකොට නමුත් මේක ඇත්තකින් ගන්න ඒක මොකද වෙන්නේ මේ භාවනා කරනකොට අපි යාත්‍රා චිත්තක්ෂණය බිඳුව බිඳුව හඳුකතුල මොකද වෙන්නේ මේ මොහොතේම වෙනවා පාසා අනුන්තු මොහොතේකින් වාක්‍යයක් ස්ථාපනය වෙනවා වගේ කෙලස් තියෙනවා. ඒක තේරෙන්නේ නින වතුරේ ඉන්න ඇතුලේ අන්තපතක්වත් කියලා මොහොතේ මොහොතේක තේරෙන්න බෑ කියලා. ඉස්සර බොත් දැක්කේ වතුරේ ඉන්න කියලා තේරෙනවා. ඊළඟට කොච්චර තියනවා කියලා තේරෙන්නේ නැහැ. මොකද ඇතුලේ අනුනේ මේක වතුර. වතුරේ අනගාන්ත අතින් ස්ථාපනය වෙනවා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ උදාහරණ මේ ඉන්නේ නැති භාවනා කරනකොට එක ඉන්දියක් ඉන්දියක් කියලා මෙනෙහි කරනකොට එක වස්තුවක් අනුලක් තියෙනවා. එක ඇකීමක් කියලා ඇකීමලා මෙනෙහි කරන එක වස්තුවක් අනුලක් කියලා ඒ වස්තුවක් අනුල දෙක කියන්නේ කියලා. ඉතින් අපිට කීයක් පුළුවන්ද අනුමානකට මම ලබනවා වගේ. අසකන් දාන්න වගේ පදයන්ට කින්නකොට ඉස්මරේ කීයක් මෙනෙහි කරනවා. ආශල් ප්‍රසාර ඉන්නේ නැති වගේ දක්වනවා. මේ ප්‍රමාණය අතුලදා අපකන් දුන්නේ ඒ ප්‍රමාණ පිළිබඳ විවරණ කෙනෙක් අපි අදාහරණු කුසකයක් මාගේ මේ නිහාන අපිට වෙන ස්පර්ශ කරන්න කැමති. අංගවාද හරි සිංහි සේවාවේ පාටිනේ සමානකම නිවන අවලෝකිත. අදහිදී පරිණාමයේ සම්මානය සීලය අනුකූල කරන්නේ අරමුණ මොහොතේ ආවදයි අරමුණ දීපේ එනවා කියන සීලාවය සීලයේ මොනිසා සීලයේ සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ මේකට විලේ කියන වල ඒ ශුන්‍යතාව ගන්න කියන අපිට ඒක කියනවා වාරි වෙච්ච ගමන් ආනාපාන හිත ගන්න නැතුව ඉඳගත්ත ගමන් මේ ශුන්‍යතාවය අනුභවයට බලන්න. සුදුකලකට කෙනෙකුට ඒක. ඉඳගත්ත ගමන් තමයි ඉන්නේ ආයේ උදගන්න පක්මිකින් පස්සෙන් ඉඳගත්ත ගමන් තමයි තේරෙන්නේ. ආනාපාන හිත ගන්න නැතුවම ගන්න. යමකින් ආනාපාන හිත ආනාපාන බලලා ඒක ගන්නකොට ආයෙත් දෙන්නේ. ඒ නිසා අන්නකොට යකදී දෙකේදී මේ ඒක ශුන්‍යතාවය කියලා ගන්න පුළුවන් මේක අදහස් කරන්න පුළුවන් කාට තේරෙවි මේ ශුන්‍යතාවය තමයි හිතර කියනක හිතේ කොයිම වෙලාවක් නැතේ අපිට ආනන්දිත කරන්නේ අපිට කසුරු කරන්න නිසා ඒක කොහොමද සුදුසු ගැටුපි ඒක ප්‍රයත්න නොකර මේක ගන්න පුළුවන් තමයි ඉතින් වඩන්න පාඩුනාම විශේෂ කරුණු කරලා හොඳට ඉඳගන්න කොට කරන්නේ නැහැ ආමලෝකයේ පරිපූර්ණ අරකට දිනකට ආදික් වගේ ආනසාරදී සම්පූර්ණ බය දැකමගේ කරස්තු නිපිනි. ඒ නිසා පොඩි පරීක්ෂණයක් කරනකොට ආනපන ගානේ ඉස්සර යනකොට මේ ශූන්‍යතාවයට මේ ජීවිතේ ගන්න පුළුවන් නම් පොඩ්ඩ කරගන්න. ඒක ලොකු විශ්වාසයක් කරනවා ප්‍රයත්න කරන්න ඕනේ මේක. ඒ ප්‍රයත්නයේ හදිස් ආරම්භවලුකට අවශ්‍යුවත් එක විවරයි. අපාරකට උනන පරිපූර්ණ වෙලා නෙවෙයි. ඒ ආනපානේ විවර කරන්නේ ඉස්සර සංකල්පයෙන් අහුවවා කියනවා ඉස්සෙල්ලා පුළුවන් මොකක් අරමුණක් නැතුව එළිමේ අනුගමන වාදයේදී ඒක ගත්තම පස්සේ ධක් නිදි අනුගමනයේ තිබුණා. ඒකයි විස්තරයෙන් කරගන්න වාසාන්ත කොල්පනා. දැන් මහලක්ෂණ වල සාමාන්‍ය විශ්වාසන අනිත් ආකාරයෙන් කියන්නේ සාමාන්‍ය ආකාරයෙන් නම් දැනෙන්නේ සංග භාවනාවක් පටන් ගැනීමේදී ආධුනික සුභා භාවනා කරන ක්‍රමයේ සාකච්ඡාවේ සිදුවේ ඉස්සරහ කරන්නේ නැහැ. මම වෙන්නේ ප්‍රණාමාව වස්කන්න ගියොත් ඉතින් ඒක අදුකින් කරනවා මේ සුදු කරගෙන ඒ සඳහාම ඇදී පැති කණ උත්තරයක් දක්වන්නේ කියන්නේ ඒක උරුවදලේ අන්නව ඩ්‍රයිවිං කරනකොට කාර්ය ගාගෙන යනවා නරකයි කියලා කියන්න බෑ විදුලි වල අපිට හොඳ අපිට තේරුණා මේ ධර්මයෙන් කියන මේ කරන්නේ කොහොමද අවුරුද්දේ ඉන්නේ කියලා චිරුවට බහාර ගන්න පුළුවන් කටි බලන්න එහෙම කරපුවම පිටේ පහකට ඒ නිසා ඒක එච්චර අනුමත කරන්න එපා. ආර්ථිකයෙන් කැම ගන්න කියලා කැම ගන්න එකක් ගන්න. මොනවද ඉස්සෙත් එකට බලන්න ඕනේ. ඒ කැම ගන්න කිසිම කෙනෙක්ගේ බල පිළිපදන්නේ රටේ දෙන්නේ නැති වර්ණේ ගන්න නැති සුදු ගන්න නැති අපාන පාන යනකොට වාදන නන්ද රස ඉදර්ශනයේ බලන්නේ. ඒක ඒක තේරුම් ගන්න බලන්න ඕනේ. ඔකේ කන ගමන් බලන්න ඕනේ කියන එක වාස්තාවට අපිට සම්ප්‍රදායික ගුරු වගේ කරන්නේ. ඒ නිසා අනේ ඉකරන අනිත් ඉකරන දෙකේ කරනවා කරන්නේ දෙකක්. ඇහිවිලි සඳහන් කරන්නේ අපි ඉඳගත්තාම පොඩි මට පිළිම කරන්න කියලා මේක මේ මනිකාය වගේ විදිහින් කරලා මේ හැමදාම අපි කරනවා. ඒ නිසා මේ කෙනාට මේ දැනට මෙන්න විදිහට පරියන්ක කියන පොරොදෙන්නේ අන්තිමට අංගකරන මොකක්ද කියන්නේ කියනකොට ඉන්දියාවට කරන අපි කීකාරක දෙකක් අන්තිමට දෙන්න පුළුවන් දැක්ක කරනවා කියන අදහස අපි ඉන්දියා එකට ප්‍රයත්න කරන කෙනා කර්මාවට දුක. විශේෂයෙන්ම අසිතයි මාස්ටර්ලියෙ මේ මේ මේ මේක මේ පරියන්ක කිව්ල වෙන්න ඕනේ. ඒක නැත්නම් අපි ගන්න අපි කරනවා. ඒක මානි විස්තර මාක්ෂියට ඉන්දියානු කල්පිත කරනවා. ඒක ආදරෙන්ෝ ඉදලා. ඒක තමයි සෝන් කායේ සාපේදී දැක සංයෝගන තුන ඇරෙනකොට කාමරාගේ අධිනේ එක අනාගාමී කායේදී සතුටින් කරාගෙන බව අසාරයෙන් ඇති මේකේ කාමරාගේ සම්පූර්ණ ගාමී දුවාට පසුව මුතරාග අනුතරාගේ ඉතිරිය ඇති සයි චෝරා ආයතන දිනාට යෝගාර යෝගාරයේ අවසන් පාස්තාවේ කැලේම පමණ අවසානයේදී ඥානවාදී සමහා පමණකදී කරුණාවේ සංකම්පාවෙන් සාධාරණයෙන් ගෞරවයෙන් ඉලාදී අවසාන කොටසනම් අර ජීනික මන්ත්‍ර උපසන්නකට ආවනේ අපි කොරණ දෙයක මොන අකටදවයක් අයින් කරනකොට එක සැරේම කරන්නේ අපි කුණිකුණා කාවන් බොඩියකට ඒකට අපි කුසල සායන පාවිච්චි කරන පරිවර්තනය කරනවා ඔක්කොම දැනුම් කිපේ. නමුත් දැන පරිශන ඔලිච්චින හැක්කාවක් විතර බැන්න 100 100කට බේස් වෙන්න නැහැ නැත්නම් මේකට ප්‍රතිශක්තිය කියන කුෂ්ඨ ජීවිතය කියන්නේ. ඒසත් ආශ්‍රමකට ආයෙත් නැත්නම් අපි කියන රේලේ එතකොට වෙනස් සිදු සියක් මාන්නේ ඒක ඉන්ද්‍රදාසුනි ආයෙත්. ඒක විශ්ලේෂණ කිසිම කරන්න බැරි කොම්පැනි කාර්යයක්. නෑ අරකට බීජ යවුවට පස්සේ මේ බීජයක ප්‍රතිශක්තිය තියෙන බීජ ජීවි කිසු මේක රැඳෙන්නට කැමති චෝ ඒ නිසා ඒකට චිත්තකෙම විපාක කුමාරක ඒක බලයෙන් මාකට වඳිනාටම නම් කසකට වරක් කරනවා නම් දුචරයක් කියනවා ඒක බලයෙන් හරි අපේ කුමාර ජීවෙන්නේ ඉතින්දේ ජීවෙනවා ඒ නිසා ඕන වැඩක් කරනකොට මේ සාධනේ තුනකට කියනවා මුදේ කතා කරන්නේ කිය කලින් කතා කරන්නේ කතා කරන්නේ දෙවෙනි කතා කරන්නේ තුන්වෙනි කතා කරන්නේ ඉතිවලට ආයෙත් අටවෙනි ඒක තමයි කියලා ඉන්නේ ආම දු ආම ලෝකේ ඉතිපස්සේ කාම ඡන්දේ ඉතිපස්සේ කාම රාග දුක රාග මට්ටම් මට්ටම් වලින් කෙලවිය ඉන්නේ ප්‍රශ්න කරන්නේ නැහැ පළවෙනි කොටස අයින් වෙනකොට අපි විශාල බලක් තිබුණා සාසුද්ධිය නැත්නම් සාහුල බලය නැත්නම් සම්පූර්ණ දුකින් කරාටි වැඩි දියුණුවක් ඉන්දියාවේ ඇරෙන්නට ඉන්දියාවේ ආදිවාසී විදර්ශනාවේ සම්මයනේ මම කියලාගෙන ශරීරය විදර්ශනාවේ ගමනක පරිච්ඡේදය ඉන්නවා මේ රූප හේතුඵල ආකාරයෙන් සිදුවෙන ඥානය මේ ආත්මයේ විදියේ භාවනාවේ දෙන්නේ නැති විස්තර දෙවල මේක විනාශනා දුන්නේ කියන එක ඇතුළේ අනුමතිය ගැඹුරුයි ඒ ස්වාමීන් වහන්සේ භාවනාවේ ඉන්නකට පෙරදී යන ඉන්නේ ඉන්නේ අනුකම්පාවෙන් ආරම්භ එන්නේ ඇවිල්ලා තියෙන්නේ එක වැරදි අදහසකින් ඒ මේ වගේ තැන්පත් වීම ධ්‍යානයක් කියලා ගත්තොත් උදාහරණයක්. මේ ධ්‍යාන කරනවා උපසනා කරනවා. එන්න මේක පුරු කරන්නේ පුරු කරලා කිසිම බය වෙන දෙයක් නෑ භාවනාව ආරණාවෙම දිනගන්නවා. මොනම දෙයක් කරේ නාම රූප වලින් හේතු කරවන්නේ නැත්නම් දුක වලින් සම්බන්ධ කරගන්න හැම වෙලාවකම ඇලිගේ තොරදී කිව්වාගේ ආය දෙකකට පිටිකුණු ඡන්දා විදිහට මොකද විදිහට මේකේ අනේක සම්පූර්ණ කසනාට හොයන්න කිය නම් ඇටේ නානවශ ප්‍රශ්න. ඉතින් තමයි ප්‍රශ්න පැත්තට කිසිම යන පාර හරි මේකට ඇත්තට කරලා ඊගාටෙදී සාදර වෙන්න මොනවද ඒක තමයි තමයි තමයි ඒකේ ඉලක්කය. ඒකය. ඒක न्यायालय स्वामी भविष्य के पोते न्यायालय साथ में भविष्यकार करने की योजना कराए जिनका बीच में इधर शायद किया कार अवधि में शासन अभिना के लिए इधर से हमारे बाहर लगाने ध्यान दिए भविष्य भविष्यकार तमाम किए गए और इधर दिए ඇත්තටම සාධාරණ මේ මානයකට නම් කොන් විසරලා කියාවි පිටරට හිතන ඉන්නේ ඉන්දමන් දෙවික සාධාරණ මොකද අපි මේ ජීවිතය ගත කරන අවදාකම් ඉස්සරහට කරලා නැතුවයි කරකට දෙකට මොනේ කොටි බලන්නේ භාවනාවේ පිටුලම් ඉස්සරහට ගිහිනවා ඔය ඊපරතියදී ඔය දුකන්තියදී ආකාරයක ඉස්සරහට යනවා ඒකේ නඩ විතරයි ඒක හිතන සාපේක්ෂව ස්පර්ශය ඒ ස්පර්ශය ඇති වෙන කිසිම කියන බෑ ස්පර්ශය මේ දෙක දැකීම දෙක පැහැදීම දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය දෙක සාපේක්ෂතාවය දකින්න නම් ඉස්තන ප්‍රමාණතර පරිගණන උත්සාහ කරනකොට ඉස්තන නිත්‍ය දෙයක් මේක ඉස්තන නැති දෙයක් ප්‍රතිකාර ඉස්තන නැති දෙයක් ඉස්තන ප්‍රතිකාර වෙනවා මේ දෙක අතර තියෙන මේ අන්‍යෝන්‍ය සමර්ථය දෙන්නේ සාමාන්‍ය ජීවිතේ බැරි ඉස්තන දැක්ක නැති වෙනවා දැක්කන දැක්කට පස්සේ ඒ හිත ඒ මානසික මෙහෙවකට සංසන්දනාත්මකව දෙපීතින අන්‍යෝන්‍ය බව දකින්න පිළිබෙනවා ඒත් අපි භාවනාවෙන් කරන්නේ සමතයෙන් කරන්නේ මේ ධන්නේ නැති අදහස් නැති හිතන තමයි හිතේ තියෙන බව පෙන්වනවා ඉන්නට පස්සේ ඒක අනුමානයෙන් මේක දිගට යනවා ඒක නිසා ඒ වෙලාවෙම මේ ඉදිරි කණික උගතක් කියන දේ අපි අහමු විහිං කළ යුත්තේ ඉස්ස පෙන්න එකයි ඉතිපැති හිත ඒකින් පොර පාගන්න යන්නේ ඉන්නේ. ඒක උදේ භවනා කරන්නේ ප්‍රති කලයුක්ති ඒ සාධික ප්‍රතිපදට පුරුකරනවා. නිත්‍ය ධර්ම සුන්දරී ධර්ම සම්ලලා කරනවා ශානේ කුරුමාගේ වැඩකට දෙන්නේ ඉතුරු ටික භවනාවේ පිටින් වෙනවා. ඒක ඒක කරන විදියට ආකාරව නිගන්ධ ප්‍රශ්න කටි කරගන්න පිළිතුරු. කරේ සම්මාස බාහිර සෑම ක්‍රියාවක්ම ඇස්සේ අනාවරණය වේ. ආත්මයේ අසුරාගේ අසාරයේ දුරාභිමානයේ ඥාන වශයෙන් සියයන්ම සෑම සරණිකම අනාවරණය ඇතිවෙන්නේ ඒ විදිහට තුමාලා කියලා ආනපාන පැත්තට කියන බලන්න උදාහරණ කරන්න. මට නාන වෙලා රූපණික පැත්තට කියලා දෙපෙයි කියලා අපි අරගන්න නැවත උස්ම තියෙනවා. නැවත උස්ම කියන්නේ ඒක කොතරම්ද යන්නේපා. ඉතින් කල් මේක බඳස්කප්ප රිසර්ච් මේකත් කියන්නේ ජාලකවල තියෙන කඳු උතුමේ සංකාරය. කොහේ ගියා තානාපාන ගොවිලාගේ කියන කියලා යාළුවෙක් කියනවා. ඒ ආනාපානි මේ වෙනස් මාර්ගයක්. ඒක පුළුවන් කරලා යාළුවා. ඒක බලන්න නිින්දේ නැද්ද කියලා අහන්න බලන්න. නිින්දේ කියලා වෙලකෙන නිින්ද කියලා බලන්න. ඉස්සරහේ මේකත් එක්ක යාළුවෝ මනාව මේ ලෝකෙ ජීවිත උත්තුම පුරුෂයෙක් එක්ක යාළුවා වෙලා. ඒකම කායගත සත්‍ය කියන්නේ කුංචි ලකුණු. අපි දැන් කොන්කරනකොට මෙයා කවදාකවත් අසු නොකරන. ආනපනයේ කොච්චර ගෙවිලිකම් කරලා ආනපන අපිට කවදාකවත් ගෙවිලිකම් කරන්නේ නැහැ. අතු කියලා මොනවද තේන්ස අපි එන්නේ තයාර පොඩ්ඩක් ප්‍රේම කළා කරන්නේ යාළුවෝ කරන්නේ. ජීවිත සම්පත්‍ය කිදේ කරන්නේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ කාර්යාලයක දුරව වැඩමන්නේ කෙසේද? ඒ පිළිබඳව අපි මෙලකලා පිටු කරන්න බෑ. මොසලට මනසින් ඒවල වෙනස් නැහැ කියලා මොසලට මනසින් තමයි දෙල්ලා ජීවිතය කියන්නේ. භෞතික දායකත්වෙනි එන්නට ආමිෂෙනි. සත්‍යාවිදී සමාධි ප්‍රත්‍යක්ෂ ආධ්‍යාත්මික වස්තුල විරසීමන මොසලට මනස තමයි බලය කියලා කියන්නේ. ඒ නිසා ඒක ඉන්දිය වලට පටල පස්සේ ඒකෙම අනරෙවීම ඒකෙම බලකැවීම තමයි බලයේ සිටින්නේ නොසලින මනස දිහාට යෑම තමයි අර වශයෙන් මේ වෙලාවට කියන්නේ. සරෝජනී සරෝජනී සරෝජනී නුස්නාම කියන ධර්මයක්. ඒක ධර්මයක් කියන කාරණේ නම් අනුරුත්නා මේ මුදලාව බලන්න. නුස්නාම මුදලාවට බලන්න නුස්නාම නුස්නාම. ඒක නිසා අධිෂ්ඨානය ගන්න නුස්නාම නුස්නා නුස්සන්නේ නැත නුස්නා නුස්නාවට කරන දෙපා. නුස්නාවට නුස්නාකම කැටිනකොට මේක පුළුවන් නම් ඒක ගන්නට විපස්සනා වශයෙන් නුස්නාට මේ මුලඳාර බැලුවොත් ඒ පදවි කරනවා ඕන විදිය මොකෙන් එකක් ඉබේ ලැබෙන එකක් මේ මෙතෙක් කල සිප්පේකට නපුරු කරන කියනකොට මුස්කාරණ ගියා එනෙහෙට බලන්න පවතින තුනක් නැති නැති බලන්න මේ ගැඹුරු ධර්මයක් කරන ඕනේ සම්මාන සාධනකශිය ලෝකෙ කිසිම අවකලනයේ ආරම්භය ටිකක් කරයි ටිකක් කරයි කියන මම උදාහරණ දෙනවා ඒ වෙලා තියෙන ආයාය කරන විශේෂ පාඩු. හරි දැනි කතකොට හිතනවා අපේ කරන්න පුළුවන් වගේ. ඉවත් හරි අමාරුයි. මේ විශේෂ කිසි පාඩුවක් නෑ. වාක්‍යයක් නෑ. ඉවත් කිසි රක්ෂණ විදින්න වාදී පන් වේදනේ කිසි. ඒක පොඩක් මම කියන්නේ කිව්වොත් උන් වයින්නවා. මේක වෙනකොට බලන්න. පළවෙනි කතාවට අපේ නොසන්දාරකට සත්‍ය පිළිගෙනකොට කරක් සිද්ධ වෙච්ච සත්‍ය පිළිගන්න. ඒක මේ මලක් උඩ ගැම්මට ඒක සතියදී තාමත් බලයි. ආයතනෝ එක්කදී සතියදී තාමත් බලයි. නැත්නම් රණ්ඩු මෙඩිටේෂන් එක ආකාරයකට දැනගන්නකොට අර තුමන් මම දැන් අකුරෙන් පාඩ කියලා මුල් අලුතෙන් ආරම්භ ගන්න බලන්න. ඒක දිහා බැලුවොත් නියත වැඩි දැන් මට පාඩ වෙලා ඉන්නවා. මගේ මුලියක් ඇල්ලනවා. ඉතින් ඒ වගේම අකුරලා අරමුණකට යැත්තික බඳින්න බෑ මට අර ඒක අතකෝලකතිය සම්මුතිය දේශකතිය අලුත් කරන්නේ. ඒ අලුත් කරන හැම වෙලාවෙම වෙනවා අය අපායට ගිහින් කටයුතු කරන්න ඕනේ කෙනෙකුට මම ඉන්නේ අපාය. අලෙන්දි වටාදීකේ චිත්ත ධර්මයක් උගා මේක තේරෙනවා නේද? අවබෝධ කරන සත්‍ය පිළිතුරයි ඉලෙත් එක්ක මේ ආයත මොකටද ඇදලා ඒක තමයි ගන්න තරම් දුකක් ඒක දැන් නැසු වෙනසෙන් මොකක් හදන්න තියෙනවා ඒක නැති වැඩක් නැහැ. සත්‍ය පිළිතුර ආධිනව දකිමින් පරිණත පිළිතුර දෙකකින් තමයි අධ්‍යයනය කරන්නේ. ප්‍රේම උත්සාහ කළා කරන්නේ නැහැ. උදාහරණයක් අන්න වෙලකොට ලකුණු ගන්න බලන්න. මම දැන් ඒකම දක්වන්න කිව්වා. ඒක නම් අන්තිම දක්වන. අන්තිම දක්වයි දැන් මම මයාදී ඔබව හිතන්නේ නැහැ ඒවා කිව්වා. හැම එකක්ම ගන්නවා. ඒක මුලවදාකමට පේනවා. මම කවදාවත් අපේක්ෂා කරන්නේ නැහැ හිතේ. මොනවාද කියනවා නම් මේක වගේ සමාජ විශ්ිනවා. තමයි වෙන්නේ මම කිව්ව විදිහට. ඒ මංගලන්නේ මේ ජඩකම වෙනකොට මේකටදී පොත්ත වීමක් සිද්ධ වෙනවා. මුඛිතේ යනාට අනුදී. අපකට ප්‍රකාශය වෙන්නේ කුඩා. මේක කියන්නේ කරනවා අර මේ ප්‍රකාශී මාපේන මාපේන සිංහල ලාභ පාඩම් කියලා internal external opportunity and external internal opportunity කියනවා. ඒක කර්මාකරණය ගැන පූර්ණින්ම ඉන්නේ ඒ කරන වෙලාවදී අර ඉස්සර දුරුස්මගාරි වගේ අවශ්‍ය දෙයක් තිබුණා. ඒක පිළිබඳව ඇති වෙන දේවල් මුදුවල තමයි පිළි භාවනා කරන්න කෙනෙකුට ඉන්නේ කියලා. අපි මේ ජීවිත මාර්ගයේ කියලා. අපි හඳුන්වලා පෙන්නන මේක තමයි සජීවී යොදමිනේදී හටක් පක්‍රමකින් වැඩ ගන්නවා. එනකොට දෙදෙනෙක් දෙකේ ඉස්සරහට හදන එක නෙවෙයි. යුද්ධ කරලා, සදාන්කොටම ජීවු කරලා, යුද්ධයක් නැති කරායුත් නැහැ. යුද්ධ විදේ සාක්ෂික වෙනවා තමයි අත්‍යන්ත ජාතියේ සීලක් සිදු. ඔකට ප්‍රශ්න හොදා. බින්දතරේ ප්‍රශ්න පිටපත හොදා. ඒක අපේ වෙලාවට ඒක තියෙන සාමාජික කිව්වද අපි උදාහරණ කියමු. ඉතිසලා අහන්නෝනේ වෙන කාරණේ වෙන කියන කරන්නේ පස්සේ ඉන්න කීමාද ලියා කියන නැතුව සාමාජික කරන්නේ එන්න නැත්නම් ආරෝග්‍ය ඥාන ආවදනා කරනවා අපේ ඉතිමාව ප්‍රකාශ කරනවා